මේක අපි අවුරුද්දකට විතර ඉස්සෙල්ලා කියලා තමයි මේ සූත්‍රේ පටන් ගත්තේ. ඒකට නම දීලා තියෙන සංගීතකාරක ස්වාමීන් වහන්සේලා අග්ගිවච්ඡගොත්ත සූත්‍රය කියලා. ඒක ඉතින් බොහොම ප්‍රසිද්ධයි මේ දර්ශනවාදීන් අතර. ඇත්තට මේ බ්‍රාහ්මණයාගේ නම වච්ඡගොත්ත නමුත් මේ සූත්‍රයට සම්බන්ධකමක් නිසා දෝ ගින්න හා සම්බන්ධකමක් නිසා දෝ අග්ගිවච්ඡගොත්ත කියන නම මේ සූත්‍රයට දීලා තියෙනවා. ඒ අග්ගි කියලා කියන්නේ ගින්නට. ඉතින් මේ සූත්‍රයේ යම් තැනකදී ඒ ගින්න උපමා වෙනවා. ඉතින් මේ ඇත්තට මේ සූත්‍රය අපි පසුගිය අවුරුද්දෙම වගේ ලදලද අවස්ථාවල සතිපසා පතා ධර්මදේශනා මාලාවට මාතෘකා පාඩ ලබා ගන්න මතු කරගත්තා. ඉතින් මට අද හිතුණා පරණ අවුරුද්දේ ඔක්කොම සම්පින්දනය කරලා ඒ මෙතෙක් කරපු ඒවා පිළිබඳව අපිට භාවනා කරන කෙනෙකුට අවුරුදු 2500ක් 600ක් පහුවේ ඉන්න අපට මොකක්දයි මේකේ ගන්න තියෙන පාඩම කියලා සම්පින්දනයක් කරන්න. ඒ නිසාම නැවතත් සූත්‍රයේ ආරම්භක පාඨය අද දේශනා කරා. ඉතින් ආරම්භක පාඨයේට නිදාණයක් තියෙනවා. පසුබිමක් තියෙනවා. ඒකෙන් තමයි හුඟ දෙනෙක් මේ සූත්‍රයේ අදාළ භාවය තේරුම් ගන්නේ. මේ අග්ගි වච්චගොත්ත කියන නැත්නම් මේ වච්චගොත්ත කුලේ ගෝත්‍රයේ මේ අග්ගි කියන බ්‍රාහ්මණය බුදුජානනාංශය හම්බ වෙලා බුදුජානනාංශයට ප්‍රශ්න ඉදිරිපත් කරනවා ඒ ප්‍රශ්න වල කිසිම කෙනහිලි ගතියක් නැහැ බොහෝම දාර්ශනිකයි හැබැයි යට තියෙන කෙනහිල්ලක් ඒ අද තියෙන ධර්ම සාකච්ඡාවලදී උඟ දෙනකොට ඒ කාරණාව තේරුම් ගන්න බැරි නිසා ඒ අත්ව ප්‍රශ්න කීපයකට උත්තර දෙනකොට අහුවෙලා ඉවරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ යට තියෙන දැලිපියක්. ඉතින් සරුවචනාංශයේ මේ වගේ තැන්වලදී අන්‍යාගමික බ්‍රාහ්මණෙක් ඇවිල්ලා තමයි ළඟට එනකොටම එනේන ප්‍රශ්න ප්‍රතික්ෂේප කිරීමෙන් බ්‍රාහ්මණය ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. බ්‍රාහ්මණය තියාගෙන ප්‍රශ්න ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක ලේසි නෑ. බ්‍රාහ්මණය තියාගෙන සාකච්ඡාරදයන් ප්‍රශ්න ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ ක්‍රමයේ තමයි මේ සූත්‍රයේ මුල් තුනෙන් එකක් භාගයක් විතර දුවන්නේ. ඒ බමුණ ප්‍රශ්න 10ක් අහනවා. අපිව සාකච්ඡා කරලා තියෙනවා මේ ලෝකේ සදාකාලිකද එයමයි සත්‍යය අන්‍ය හිස් එයින්තර ඉස්තියල්ලම හිස් මෙන්න මෙවැනි දෘෂ්ටියක් තථාගතයන් වහන්සේ ළඟ තියෙනවා ප්‍රශ්නයක් අහනවා උත්තරේ කට දෙලා ස්වාමීන් වහන්සේ ලෝකේ සදාකාලිකද ඔබ වහන්සේ එයමයි සත්‍යය අනික් සියල්ල බොරුයයි මෙවැනි දෘෂ්ටියක ඉන්නවාද කියලා සරුවචනාංශ කියනවා නකෝ හං වච්චේ ඒවන් දිට්ටි අච්ච මයිලඟ එහෙම දිට්ටි නෑ. සසත ලෝක ඉදමෙව සත්‍යම් මොගමඤ්ඤන්ති. මේ ලෝකේ శాశ్వතයි නැත්නම් සදාකාලිකයි. එයමයි සත්‍යය. අන්සියල්ල බොරුයයි කියලා දිට්ටියක් නෑ. අතර මෙතන සූත්‍රේ පස්සට යනකොට තේරෙනවා ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියනවා කොයි එකක් දිට්ටියක් කියලා. මෙයමයි සත්‍යය සෙස්ස බොරුයි කියලා මොකකට යොදා කෙරුවත් ඒක තමයි බුදුරජාණන්සේ ප්‍රතික්ෂේප කරන්නේ. බමුණක් දෙන්නේ සාස්වත කියන සන්දර්භයේ දීලා මෙයමයි සත්‍යය අනික් සියල්ල බොරුද කියලා තථාගතයන් වහන්සේ පිළිගන්නවාද? එහෙම දික්ටිගතද කියලා අහන සර්වඥාන්සේ නෑ බමුණ මට එහෙම දික්ටියක් නෑ මේ ලෝකේ සදාකාලිකයයි මෙයමයි සත්‍යය අන්සියල්ල බොරුද කියලා. ඒතකොට මේ බමුණ තමාම ඉස්සර කිව්ව දේ පසත් එක ප්‍රතික්ෂේප කරනවා වගේ හුරස් වෙනවා වගේ අසස්සතෝ ලෝකෝ ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියලා එහෙනම් ලෝකයේ අසාස්වතද මේ අපි මරුණාට පස්සේ ලෝකේ ඉවරයි. මේ ලෝකේ ටික කාලයක් තුළ ඉවර වෙනවා. එහෙම ලෝකයේ උච්ඡේද වායද විනාශ වෙන සුළුද එයමයි සත්‍යය. එය බාහිර දෙ බොරුද කියලා සර්වචන්සි ආනන්ද සර්වචන්සි බොහොම කලබල මොකක්වත් නැහැ. අග්ගිවච්ච ගොත මට එහෙම දිට්ටියක් නැහැ මේ ලෝකේ උච්ඡේදයි කියලා. එයමයි සත්‍යය සියල්ල බොරුවේ කියලා එහෙම දෙයකට මම කැමති නැහැ. එතනත් බුදුරජාණන් නැවතත් වාක්‍ය සඳහන් කරනවා ඉදමේව සත්‍යමෝගමඤ්ඤා. මේ තමයි බුදුරජාණන්සට පෙන්වන්න බැරි වචනේ ලෝකේ තියෙන. මෙයමයි සත්‍යය අනික් සියල්ල බොරුයි කියලා බුදු වචෙන්ද කිව්වත් බුදුහාම කියනවා ඒකත් බුදුහාමද වැරදියට නියෝජනය කිරීම. ඉදමේව සත්‍යමෝගමඤ්ඤා කියන්න එපා මොකටද? ඒතොත් තමයි ගැටුම ඉන්නේ. ඉතින් මේක අහනවා මේ බමුණා සාස්වත දිට්ඨියට දාහනවා අසස්සත දිට්ඨිය කියන්නේ උච්ඡේදවාදයට දාලා. මේ සාසත දිට්ඨි උච්ඡේද දිට්ඨි කියවන්නේ ලොකු බරපතල ප්‍රශ්න. නමුත් මේකේ ලෝකේ සදාකාලිකයි. අපි වරුණත් ලෝකේ තියනවා කියලා කියනවාද? නැත්නම් අපි මරුණාට පස්සේ මොකට යයි? ලෝකේ තිබ්බහම මොකෝ නැතුවම මොකෝ. ඒක අතහැරලා දානවාද කියන වාදේ. ඉතින් මේක තමයි අද ලෝකේ තියෙන ඒකාධිපතිවාදයයි මේ එහෙම වගේම භෞතිකවාදය කියලා ගත්තාම ඒකාධිපතිවාදී තමන්ගේ પરම්පරාව රැකීම සඳහා ඕන ජඩගමක් කරලා දරුවන් මේ දේ හදලා තියලා මැරනවා උන් මේක වවාගෙන කාපල්ලා ඌරගෙන කාපල්ලායි කියලා. භෞතිකවාදියා කියනවා පිස්සු කතා කරනවා ධම්මෙක් නෑ තාත්තෙක් නෑ සහෝදරකල් ඔක්කොම ඉන්නේ. අපි සමාජවාදීවමු සීලවස්ව සමවසේ බෙදාගනිමු. කොමියුනි එක තියෙන්නේ පෞල් පතාවක් නෑ. ඉතින් මේ දිත්‍ති ආර්ථික පැත්ත විස්තර කරන්නේ එහෙමයි. තව විවිධ පැති වලින් තියෙන කුල ભેදය ඇවිල්ලා තියෙන්නේ ශාස්ත්‍ර දිට්ඨියේ. කුලවන්ත මනුස්සයගේ දරුවෝ ඔක්කොම කුලවන්තයි. කුලවන්ත නැති මනුස්සයයි කුලවන්ත නැහැ. ඒක කුල බේදයක් නැහැ කියන මනුස්සයා කියනවා නෑ එහෙම එකක් නැහැ. සම්පූර්ණයෙන් මේක මේ Taman tamanගේ වැඩවල තියෙන්නේ එහෙම කුල බේදයක් නැහැ කියලා. ওই විදිහට මේකේ ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජික වශයෙන් විවිධ හැඩතල තියෙනවා. අපි එක්කෙනෙක්වත් අහුවෙච්ච නැති කෙනෙක් මේ සභාවේ නැහැ. මේ සභාවේ ඉන්න ඔක්කොම ওই දෙකේ එකට අහුවෙලා තියෙනවා. හැබැයි ඒක දන්නෙත් නැහැ. අපි හිතා ඉන්නවා මම දන්න දෙයමයි සත්‍යය අනික් මිනිස්සු බොරුට කියලා දෙ වැඩක් නෑ ඌ මෝඩයා ඒ නිසා ඕන උඹ කාපන්. මේක තමයි සත්‍ය කියාගෙන අපි මොකද්ද අල්ලගෙන ඉන්නවා. ඉතින් මේ ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියන මේ බමුණ ඉදිරිපත් කරන බෝලෙත් සාරවත්ඥ සාංශන්තේ ඒක බැට් කරන හැටිත් බලනකොට බෝල 10ක් දාන. සස්වතයි දිට්ඨිය කියලත් ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං. අසස්සත දිට්ඨිය දාලත් දානවා ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං. ඊගාවට අන්තවාලෝකෝ මේ ලෝකේ කෙලවරක් ඇත්තේ මේ මේ පෘථිවිය පරිධිය තියෙන්නේ හැතැම්ම 25000යි. උත්තරාර්ධ වේදලා මෙච්ච දක්ෂිණාර්ධයට මෙච්චරයි මේ අන්තයක් තියෙනවා කියලා කට්ටියක් කියනවා. ඉතින් ඒගොල්ලෝ භෞතික විද්‍යාවේ මේක මැල්ලා මයික්‍රොන් වලින් මිලි මයික්‍රොන් වලින් මැන මැන පෙන්නනවා. ඒතර කියන අන්තයක් තියෙනවා. මම එදත් අර මතක් කරපු විදිහට මහවැලිගඟේ දිගක් තියෙනවා. ඉතින් දිගක් තියෙනවා පටන් ගන්න තැනක් තියෙනවා. මහවැලිගඟ පටන් ගන්න තැනක් නැහැ. ඒක පටන් ගන්න මේ පුංචි උල්පතකින්. ඉතින් ඔන්න අපි කිව්වොත් මහලිකව පටන් ගන්නෙ මේ සීත කගුලෙන් කියලා එතේ ඉල්ලන තිරුණාමලයට දිග කී හැකි. නමුත් හැමදාම ගඟ වෙනස් වෙනවා. පටන් ගන්න ආරම්භයක් මොනම යකටවත් හොයන්න බෑ. උමාවෙන් පටන් ගන්නවද සීත කඟුලෙන් පටන් ගන්නවද පුංචි පුංචි දිවල්ල ඉතින් කවුරු හරි කිව්වොත් මෙතන ඉල්ලයි මාවලිකම පටන් ගන්න කියලා මනිනිකා තමයි දිග කියන්නේ. එහෙම දිගක් නැහැ. අන්තයක් නැහැ. බුදුහාමුදුර අපිට සිවුරු කපනකොට දුන්නේ ඔබේ වැලමිටේ ඉඳලා අපිට දිග ඇඟිල්ල අගට බලපන් ඒකත් වෙනස් වෙනවා. ඒක හැටියට සිවුර කප්පුවම හරි. රියන කියලා අඟල් 18ක් දාගත්තේ වඩා. වඩුව. මුද්‍රාංශිකේ රියන අතේ දිග. පිටියේ කාට මුගිරියන. දිගේ කාට දිගරියන. මගේ අඟල් 19.5ක් තියෙනවා. මගේ අඟල් 18ට මැන්නොත් මට අසාධාරණයි. මට සිවුර අඳින්න බෑ. මගේ රියෙන්ද සිවුර කපන්න ඕන. බුදුරජාණන්සේ ලෝකෙම ඇන්නේ වියනේ වියතෙන් රියනෙන් අඟුලේ ඇඟලෙන් වියත කියලා කියන්නේ තමන්ගේ වියත. වඩු වියත නෙවෙයි. බ්‍රිතාන්‍ය එංගලන්තයේ අයිකලා තියෙන රත්තරම් මේ මේ යාරකෝදුව නෙවෙයි අපි ගත්තේ. යන යන තැන උඹේ හැටි. රිය බම්බේ කියලා ගත්ත අද්දක දිගාරපම උස. ඉතින් අපි ඉස්කෝලේදී බම්බේ කියලා කියන්නේ කීයද කියලාවත් අඩි 6 කිව්වේ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. දැන් මගේ අඩි 6ට වැඩි. මං කිව්වොත් මගේ බම්බේ මෙච්චරයි කියලා මට ලකුණු කපනවා. මොකද මගේ බම්බේ දිගයි. මගේ වියත අඟල් 9ට වැඩි. මගේ 10කට කිට්ටු කරනවා මගේ වියත. ඒ වගේම ඇඟල මැදඟිල්ල මහතයි. ඇඟිල්ල මහත. දැන් ඇඟල කියන්නේ මොකද්ද? 36න් එකක් යාලේ. අඩියෙන් 12 එකක්. මේ අඩිය කොහෙද තියෙන එකට එංගලන්තේ බ්‍රිතාන්‍ය රජිනගේ මාලිගාවට ගිහිල්ලා කටුකෙට යන්න ඕනේ. ඒකත් උෂ්ණ කාලයට පොඩ්ඩක් දික් කරනවා සීත කාලයට පොඩ්ඩක් කොට වෙනවා. ඉතින් මේ අල්ලගෙන අන්තයි ලෝකේ අනන්තයි ලෝකේ කියන එක අද පොඩි උන්ගේ ඔලු කරකවන හැටි බලන්න. තනි කර භෞතිකවාදය කරන යොමු කරවන්නේ. ඉතින් එතකොට අග්ගිවච්ඡකොත් ඇහුවනම් එහෙම අන්තවා ලෝකේ ඉද බන්තේ ඉද මේව දච්චම් මොගමඤ්ඤං කියලා බුදුහාමෝ කියන්නේ බෑ. ඔව් ඔව් අග්ගේ හරියටම බුදුහාමරගේ උස 18 රියන් මේ සිවුර මෙච්චරයි දත්වල උස මෙච්චරයි කකුල් වල මෙච්චරයි කියලා බුදුහාමෝ දෙන්න බෑ. දීලා නෑ. අදවත් දන්නේ ඊට කියන්නේ මොකද? සුගත අඟුල කිව්වම කවුරක්වත් දන්නේ නැහැ. සුගත විද්‍යත්ති කවුරක්වත් දන්නේ නැහැ. බුදුන්සේ පිටුම බල අවුරුදු 2500 පෙන්න කවුරක්වත් දන්නේ දැන් හදලා තියෙනවා මේ රියෙන්ද මෙසක් එකට ගහලා තියෙනවා බුදු පිළිමයක් හදනවා මෙන්න මේ රූප තියෙන්න ඕනේ බුදුහාමුදුරු හිටියනම් ඕකේ කියනවා මුද්‍රා 6යි තියෙන්න පුළුවන් ආසන මෙච්චරයි තියෙන්න පුළුවන් එහෙම නැත්නම් බුද්ධ ශාසන මාත්‍යංශය අනුමත කරන්නේ නැහැ. ඒතර බුදුහාමුදුරුවෝ බුද්ධ ශාසන මාත්‍යංශය කියන්නේ මේක මොනවද මේ දෙන්න හදන්නේ? අපි හිතනවා මේක තමයි මේ බුද්ධ ආගම ස්ථාපිත කරන්න කියලා. ඒතර අපි අනිවාර්යයෙන් මේ අග්ගිවච්ඡකොත්ත අහන ප්‍රශ්නෙටනේ අපි මේ එහෙයි කියන්නේ. අන්තවා ලෝකෝ ඉද මේව සත්‍යම් මොකබන්. ඒක උනායි ඉලන් ස්වාමීන් වහන්සේ අනන්තයිද ලෝකේ. කිලෝරක් නැති චක්‍රාවාට තියෙනවා. කිලෝරක් නැති පොළොවල් තියෙනවා. මහ පොළොවල් තියෙනවා. අනන්ත අප්‍රමාණ සත්තු ඉන්නවා. කිලෝරක්ම නැද නේ ඒක කියන්නේත් නැහැ. අනන්තයි කියලට ඉද මේව සත්‍යම් මොකබන් යන්නේ. ඒත් කියන්නේ ලෝකේ සදාකාලිකයි කියවත් නැහැ කිව්වත් මනින්න පුළුවන් සීමා සහිතයි කියවන්නේ නැත්නම් ඉද මේව සත්‍යම් මොකබන් යන් කියන්න එන්න එපා. මොන බෝලයක් දැම්මත් ඔය ඕකටයි මං ගහන්නේ. බෝලෙට නෙමෙයි ගහන්නේ. ඊට පස්සේ අහනවා තන් ජීවන් තන් ශරීරම් මේ ශරීරයේමද ජීවේ කියන්නේ. මම මගේ ජීවි කියන්නේ මගේ ශරීරය. ඒකනේ නළු නිලු හිතානේ ඉන්නේ. ඒකනේ ඒගොල්ලෝ දත් වෙනම ඉන්ෂුරන්ස් කරනවා. කටහඬ වෙනම ඉන්ෂුරන්ස් කරනවා. පහට වෙනම ඉන්ෂුරන්ස් කරනවා. දොස්තරලා බාර දීලා තියෙනවා උඹට මෙච්චරක් ගෙවනවා මාසෙකට දත් ටික මෙහෙම තියෙන්න ඕනේ කැඩුනොත් ඉන්ෂුරන්ස් කියවපන්. ඉතින් ඔක්කොම කෑලි කෑලි ඉන්ෂුරන්ස් කරලා තියෙනවා. ඉතින් සිරිමාවගේ ඊට කාලෙටම ලස්සනම ගෑණි මැරුණාට පස්සේ බුදුජානනාංශේ සෝම් පිටියට ගිහිල්ලා කිව්වා මිනිහ කණ්ඩ දෙන්න එපා සත්තුන්ට. ගිහිල්ලා වෙන්දේසි කරා කවුද කැමති ගන්න. මේ කෑලි කෑලි පාට් පාට් විකුණනවා. එහෙම නැත්නම් තොග බිස්නස් එක කරනවා. දවසකට රුපියල් පැයකට රුපියල් 1000යි කාලේ. කහවණු 1000යි. ඊට පස්සේ කියනවා අපි රැයටම දෙන්නම් ඒක 1000ට කවුද ගන්න? කවුරක්වත් නැහැ. ඊට පස්සේ යනවා 500ට දෙන්නම්. දැන් සංඝයාත් ඉන්නවා, රජුරුවොත් ඉන්නවා, සේනගත් ඉන්නවා. කවුරුත් ගන්න කැමති ඊට 100ට බස්සනවා. අන්තිමට නිකන් දෙන්නම් කියනවා. ඒතකොට එතන ඉන්නව හාමුදුරු කෙනෙක් මේ සිරිමාව හම්බුනේ නැත්තම් මැරෙන්න ව්‍යාපාර කරන එක. يعني ඒ තරම්ම හිතට හිත බැඳේ යත මම සිරිමා මැරෙන්නේ. ඉතින් බුදුන් දාන එතකොට හාමුදුරන්ට කියන නොකිය ගැන තිබ්බ ගනින්කෝ දැන් ඉතින්. නිකන් දෙන්නේ. සිවුරු අරින්න ඕනෙත් නැහැ. මිනිහන්නේ පෙන්නනෝනේ. කවුරක්වත් ගන්නෑ. තන් ජීවන් තන් ශරීරම්. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරම් නෑ නෑ මේක නෙවෙයි ජීවය මෙහිට පිළිඳේ එකක් තියෙන එක මේ මහාත්මේ එහෙම නැත්නම් බ්‍රහ්ම පදාර්ථේ. ඒකයි සතිය ජීවේ. මේක නෙමෙයි. මේක ඒකේ මහාත්මයෙන් කොටසක් විතරයි. මේක නිර්මාණය කළා අපිට හුලම් පිඹලා ෆුක් කාලා මැටි පිටකට හුලම් පිඹලා ජීවේ දීලා තිනවා. ඒ ਸਰබලදාරි දෙවියන් වහන්සේ තමයි ජීවය. අපිට ඒකේ කොටසක් හම්බෙලා තියෙනවා. ඒකෝට මේ ශරීරයටත් පස්සේ වෙන ශරීර අපිට හම්බ වෙනවා. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ඉතින් අපිත් බෞද්ධය ඇහුවොත් බෞද්ධ එකට අහුවෙලා නින්නේ. මේමයි ශරීරය මේමයි ජීවේ කියලා කට්ටියක් අල්ලගෙන ඉන්නවා. ඒ කට්ටිය තමයි යොද මම දැක්කයි මේ ත්‍රිවිලර් එක ලියලා තිනවා. කිල්ල ඔය හැටි ලස්සන නම් ඇයි මොකටද මෙච්චර බියුටි පාර්ලර් කියලා හරලා තියෙන්නේ. තන් ජීවන් තන් ශරීරන්නේ වෙලා තියෙන්නේ මෙච්චර කෙල්ලෝ ඔය කියන තරම් ලස්සන නම් මොකටද මෙච්චර බියුටි පාර්ලර් පාරයින හිට අටවලා තියෙන ලස්සන වෙන්න eBay මේ මේකනේ අද වෙන්නේ අපි මේ පාරට යන්නේ ඌව බලන්නනේ පාරේ තියෙන හරියක් තියෙන්නේ මේ ශරීරය තමයි ජීවේ ඒක ලස්සන කරගන්න දික් කරගන්න උස් කරගන්න ව්‍යායාම තියෙනවා යන්ත්‍රෝපකරණ තියෙනවා බියුටි පාර්ලර් තියෙනවා භාවනා කරන්නේත් ලස්සන වෙන්න දැන් මයින්ඩ්ෆුල්නස් එක තියෙනවනම් ලස්සන වෙනවා. බඩු විකිනෙනවා. මාත් සමාට ඔය සින්දුව කියනවා. පොඩි ළමෙන්ට කියනකොට මේ සාන්තර සතියෙන් ඉන්නකොට ලස්සන වෙනවයි කිව්වම ඉතින් අර නන්ද කුමාරයා භාවනා කරුවේ අර සුරංගනා යෝගන් යෝගේ කට්ටිය හිටගෙන භාවනා කරනවා. මේ ලස්සන වුණාට පස්සේ වැඩි හරිනේ. අම්මට තාත්තට කොල්ල දෙන්න බැරිදී තන් ජීවන් තන් සාරි. නාකින්ට නම් ඒක ටිකක් පමයි දැන්. නාකින්ට ඔක කරලා හරිනේ ඒගොල්ලෝ දන්නවා එන්න එන්න දාත් හැලෙනවා. අම ගඳ ගහනවා. අව රැලි වැටෙනවා දකුණු බලනකොට වම වේනේ වම තියෙනකොට දකුණ යන්නේ. ඉතින් ඒ කට්ටියට ඕක අමාරුයි. හැබැයි ඒගොල්ලෝ දරුවන්ට දෙනවා මේ ලනුව. නැත්නම් දරුවන්නේ දරුවන්ට දෙනවා. තන් ජීවන් තන් ශරීරං. මේ විදිහට ඊට පස්සේ යනවා තථාගතයන් වහන්සේ නමක් සර්වඥාන් වහන්සේ හෝ රහතන් වහන්සේ මරණයෙන් පස්සේ වෙයි. ඒකනේ අපි බුද්ධජනක රූප හදාන වැඳගෙන ධාතුන් වහන්සේලා තියාගෙන ਸਰුවචනාංශේ නැත්නම් ਸਰුවචනාංශේ ඉන්නවා කියාගන්න එක හරහනේ අපි යේසුස් වහන්සේට ගහන්නේ, නබිනායකතුමාට ගහන්නේ, අරයාට ගහට ගහන්නේ. ඒගොල්ලන්ට කියනවා බුදුහාමුදුරුවෝ නම් ඉඳලා තියෙනවා. ඕගොල්ලන්ගේ දෙයියන් නැසෙ ඉඳලත් නැහැ, හිටපු තැනකුත් නැහැ. බලන්න අපේ මෙහෙම ඉන්දියාවේ ඉඳලා තියෙනවා කියලා අපි අර පිරිනම් පාපු ਸਰුවචනාංශය අල්ලගෙන විශාල ව්‍යාපාර කරනවානේ. තව පොඩ්ඩක් ඉන්නකො මේ වෙසක් මාසේනකම් මොකද වෙන්නේ කියලා බලන්න. ਸਰුවචනාංශේ ජීවත් වෙන බවට කොච්චර දෝ කියවනවා. ඉතින් බමුණ අහනවා එවැනි තථාගතයන් වහන්සේ නමක් මරණින් මත්තේ වෙයිද කියලා බුදුන්ස කියනවා ඒකමයි සත්‍ය අන්තිම බොරුද කියලා බුදුන්ස කියනවා මරණින් මත්තේ තථාගතයන් වෙයි කියන එකට මම ඒමයි සත්‍යය අන්න බොරු කියන එක මම පිළිගන්නේ නැහැ එහෙනම් මරණින් මත්තේ තථාගතයන්සේ නොවේ ඒමයි සත්‍යය අන්සියල බොරුද කියලා නෑ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නොවේ ඒමයි සත්‍යය අන්සියල බොරු කියන එක පිළිගන්නේත් නැහැ ඒතර බමුණාන එන වෙයි නොවේ දෙකමද කියලා අහනවා බුදුන්ස කියනවා ඒමයි සත්‍යයේ අංජල්ල බරූ කියන එක ওই වෙයිට් නොවේ දෙකටමත් නැහැ. ඊට තන වෙයිට් නොවේ නොවේයිට් නොවේ කියොත් මොකද වෙන්නේ? ඒකම සත්‍ය නෙමෙයි. මේතර බමුණ ප්‍රශ්න 10ක් විතර අහනවා. අහනානෙකට ලෑල්ල අල්ලන බුදුරජාණන්සේ. ස්කෝ කරන්න යන්නේ ඔක්කොම ස්ක්‍රූ බෝල් නෙවන්නේ. ඉතින් ඒ නිසා බැට් කොහොම හරි විකට් එක අරසා ගන්නවා. අරසා කරලා බමුණ අහනවා දැන් ඔබ වහන්සේ තරුවක් නැහැ. සියල්ල දැන් දැන් අහනාන ප්‍රශ්න වලට නැහැ කියනවා. ඔබ වහන්සේ ළඟ ඇති කියනෑමක් තියෙනවා. කියන පණිවිඩයක් තියෙනවා. ඔබanse මේ ලෝකෙට ඇවිල්ලා මොනවද මිනිසුන් කියන්නේ? ආ තියෙනවා තියෙනවා. මයි ළඟ එකක් තියෙනවා. මම කියන මේ චතුරාර්ය සත්‍ය මේ ලෝකෙ ඔක්කොම දුකයි කියලා මං කියනවා. ඒ දුකට හේතුවක් තියෙනවා කියලා මං කියනවා. ඒ හේතුව නිරුද්ධ කරන්න පුළුවන් බවට මම එක ඇඟිල්ලක් කුසල ප්‍රකාශ කරනවා. ඒ මාර්ගය කියලා දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් දැන් බමුණ ප්‍රශ්න අයින් කරලා බමුණ තියා ගන්නවානේ. ඊට පස්සේ බුදුරජාණන් කියනවා මේ මිනිස්සුયો මේ ලෝකේ මම කියන්නේ මේ ඇඟ කියලානේ ජීවත් වෙන්නේ. මනුවා මම කවුද කියලා ඇහුවොත් ෆොටෝ එකනේ පෙන්නන්නේ. මරුණාට පස්සේ පිළිරුවක් නේ අඹන්නේ. මෙයානේ ඒ ඒ නිසා මේ ශරීරය අල්ලගෙන ජීවත් වෙන්නේ. ඒ නිසා මම කියනවා මේ මිනිස්සෙක් මමයා පෙන්නඳ රූපේ විතරනේ පහක් තියෙනවා. රූපෙත් තියෙනවා වේදනක් තියෙනවා සංඥාවක් තියෙනවා සංස්කාරයක් තියෙනවා විඥානක් තියෙනවා. ඒ නිසා මිනිස්සෙක් පැනවීම සඳහා තථාගතයන් වහන්සේ පැනවීම සඳහා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහක් තියෙනවා නම් බුදුසසුනේ සඳහන් කළ තියෙන මේකට උප්පත්තියක් තියෙන ඇත්ත. කතන්දර ගොතන්න පුළුවන්. ඒ වගේම එකේ පරිණාමයක් තියෙන බයි වියෝවක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, උත්තිතස අඤ්ඤතත්තම් පඤ්ඤේචා මම කියනවා රූපේ තථාගතයි කියලා කියනවා නම් රූප ධර්මයකට හොඳට හිත දාගෙන ඉන්න. හොඳට බලන්න බලනකොට ඒකේ තියෙන සංස්කාර ස්වභාවයක්. ඒක හටගන්මක් තියෙනවා. ආශ්වාසයක හටගන්මක් තියෙනවා. ඊට පස්සේ ඒක බලාගෙන බැරි තරම් වේගෙන් විශාල වෙලා නැති වෙලා යන පැවැත්මක්. විපරිණාමය ඇති වෙන පස්සේ ඒක 100 100ක්ම නැති වෙනවා. මේ තමයි වායෝ පොට්ටබ්බ රූපේ. ඔයගේ හතරකින් තමයි මේ කය හැදිලා තියෙන්නේ. ඒ නිසා රූපේ යම් කිසි කෙනෙක් ඒමයි ශරීරේ ඒමයි ජීවේ කියලා කියනවා නම් එකක් කරන් බලන්න. බලනකොට මේ රූපේ තියෙන පොදු ලක්ෂණක්, උප්පත්තියක්, පැවැත්මක් සහ නැතිවීමක්. මම කියනවා මෙන්න මේක බලන්නයි කියලා. ඊට පස්සේ වේදනාව නැහැ නේ මට මේ මගේ ශරීරයේ මොනවා වුණත් <clears throat> මේ කාලගෝලයා වගේ හැඩේ තිබුණත් මට උනේ සැප වේදනා විතරයි කියලා යම් කිසි කෙනෙක් සැප ඉල්ලනවා නම් ඒකත් මම පිළිගන්නවා සරුවචන් වහන්සේ තමක් විදියට මේ වේදනාව දිහා බලනින්ද වේදනාව ඇති වෙන එක නෙවෙයි නැති වෙන්නේ ඇති වෙලා විපරිණාමයටපත් වෙලා නැති වෙන්නේ ඒක නිසා වේදනාවලත් රූපේ වගේම ලකුණක් තියෙනවා ඇතිවීමක් පැවැත්මක් සහ නැතිවීමක් සමහරු කියනවා නෑ මගේ කීර්ති නාමය නැත්නම් මගේ නම්බු නාමය මාව අඳුනා ගන්න ලෝකයේ කියලා තියෙන කීර්ති නාම ටික තමයි මම කියන්නේ. මගේ දරුවන්ටත් ඕන කරලා තියෙන එච්චරයි. ඒක නිසා මම දැනීම, හැඟීම් අඳුනා ගැනීම සඳහා තමන්ලා නම් නම් අනුව හඳුනා ගැනීම. ඒක තමයි නමට විටි වශයෙන් එකතු කරලා තියෙන අකුරු ටික තියෙනවනේ. ඒකටයි මම මේ මම කියලා කියන්නේ. මම ඒකටයි උත්සාහ කරනවා රූප වේදනාවට ප්‍රශ්නයක් නැහැ. මට රූප වේදන නැතුව කවන්නේ මම අසවල් පොරක් කියලා පෙන්වන්න තියෙනවා ඉතරයි. ඒක බුදුන් කියන්නේ මේ සංඥාවක් අරගන්න. අරගෙන හොඳට බලන්න. මේ සංඥාවේ ඔය කියන අර පොදු ලකුණ ඒකට වෙනම හට ගන්න එකක් තියෙනවා. අපි ඉපදෙනකොට තිබුණු සංඥා නෙවෙයි දැන් තියෙන්නේ. අවුරුදු 10 දී තිබුණු සංඥා 20 දී නෑ. 10 දී තියෙන සංඥා මන්ද මන්ද දශකයේ සංඥා. ඊට පස්සේ ක්‍රීඩා දශකයේ සංඥා වලට මාරනවා. ඊට පස්සේ වර්ණ දශකයට මාරනවා. ඊට පස්සේ බල දශක සංඥා වලට යනවා. ඊට පස්සේ ඥාන දශක සංඥා වලට මේ එක එක සංඥා වල මාරු වෙනවා. ඒව චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණ පහළ වෙනවා. පහළ පෙරලිලා වෙන දෙයක් පාටපත් වෙලා නැතිව. සංඥාව මමයි කියාගන්න එක මම පිළිගන්නවා. පහෙන් එකක්. හොඳට සංඥා කරනවා බලන්න. ඊට පස්සේ සංස්කාර මාගේ කෙරුවාව. මගේ නිර්මාණ. මගේ නව නිෂ්පාදන. ඒක දිහා බලන්න. හැම කෙනෙක්ම ওই වැද්දා විතරයි යන යන තැන බෝඩ් ගැහුවේ නැත්තේ. වැද්ද කෙරුවේ ගල් උපකරණ ටිකක් වටනවා. වැඩි තැන 60 ටික ඉතුරුනා ඉච්චරයි. ඔය කිසිම ගල් එනක බෝඩ් ගැහුවේ නැහැ. ඊට පස්සේ ආපු හැම කාම උරුලා වගේ පාර වගේ ඒකේ නම් ගන්නවා. ආවලා මෙහෙම මෙතන මම පහරලා තියෙනවා මෙතන මම කැත කරලා තියෙනවා කියලා හැමතැනම නම් ගහලා තියෙනවා. ඊ සංස්කාර. ඒ කෙරුවවල් පෙන්වන්න හදන එක. ඉතින් දේශපාලනඥයන්ට නම ගහන්න තියෙනවනම් මොකේ වුණ ප්‍රශ්නයක් නැහැ. තාප් එක වුණ ප්‍රශ්නයක් නැහැ. පිරිසුදු දේශපාලන කියලා කුණු බාල්දියෙත් ගන්නවා. කුණු විකරණ පැකට් එකක් ගන්නවා පිරිසුදු දේශපාලනේ. අහිංසක මොනද බොහොම පිරිසුදු චරිතයක් මට තියෙන කියලා කුණු බාල්දිය හරි ගන්නවා. රැසිකිලියෙත් ගන්නවා අයිස්ක්‍රීම් පිකිනීමට තිබේ කියලා. ඔය කෑගල්ලි පල්ලයට බයිනකොට ඉස්සර තිබුණ විශාල වැසිකිළියක් හදලා මියුනිසිපල් කවුන්සිල් එකේ. ඒකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගහලා තියෙනවා අයිස්ක්‍රීම් විකිණීමේ තිබ්බේ මිහිරි පැණි රසයි බොහොම ලස්සනයි. හැබැයි ඇතුලේ තියෙනවා ක්‍රීම් එක. ලැජ්ජ නැහැ. ඒ සංස්කාර කරන එකට ඒ පෙනේ පුම්බට තියෙන ආතාවේ සීමා හැබැයි බුදුන් කියනවා මාත් පිළිගන්නවා. මිනිස්සෙගේ ජීවිතය පහෙන් එකක් මේ කෙරුවාවල් ටික. ඒ කෙරුවාවල් වලින් සරුවච්චන්හන්සේ පණවනවා නම් මේ සරුවච්චන්හන්සේ තමයි මේ 84000ක් ධර්මස්කන්ධය දේශනා කරේ. සරුවච්චන්හන්සේ තමයි මේ ශාසනය හැදුවේ. මේ සරුවච්චන්හන්සේ කියලා ඔය එකක්වත් මට අයිති නෑ. එකක්වත් මම නෙවෙයි. අඩුව ගානේ මං කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරයක් කියලා. ඊට අඩුම සංස්කාරේ ඒකත් පෙරබුදුරු හදපු එකක්. මම මේ මොනවක්වත් කරලා නැහැ. සර්වචන්ස කියනවා මම යන් සංස්කාරකෙන් පණවනවා නම් ඒ කිසිම පැනවීමකින් මම ඔක්කොම ඉක්මවලා ඉන්නේ. මේ ලෝකයා තාම මේ සරුවචනාංශිකේ වැඩ කියලා සරුවචනාංශිකේ සංස්කාර කියලා පෙන්වන්න හදනවා. මොකද ලෝකයාට මම විශ්වාස නැහැ. එයා විශ්වාස කරන්නේ මගේ රූපේ. එයා විශ්වාස කරන්නේ මං හිතපු වේදනාව. එයා විශ්වාස කරන මගේ සංඥා, මගේ සංස්කාර මාව දැක්කේ නැහැ. මාව දැක්කනම් ඔය මේ මේ රූකඩ ඕනේ නැහැ නේ. එහෙම නැත්නම් මේ පිළිරුව අවශ්‍ය නැහැ නේ. එහෙම නැත්නම් මේ මේ හේන් වල බඳින්නේ මේ කපුට එලවන්න මේ බලි රූප ඉව ඕනේ නෑනේ බුදුහාමුදුරු දැක්කන. ඒ බුදුහාමුදුරු නියෝජනය කරන මොකක් හරි ගඟට ගන්නේ බුදුන් දැකපල තියෙනනේ. ඒකනේ ලෝකේ. ඒකනේ බුද්ධජන හැබැයි මම ඒකටවත් අහුවෙලා නෑ. මම එකක්වත් අනුමත කරන්නේ සංස්කාර ඊට පස්සේ අන්තිමට කිව්වේ යම් විඥානයේකි මම තථාගත අනිත්‍ය තථාගත නෙවෙයි කියලා දෙකට බෙදීමක් තියෙනවා මම පිරිසුදුයි අනිකට පිරිසුදු නෑ කියලා මම සිල්වන්ත අනිකට සිල්වන්ත නෑ කියලා මම ඥානවන්ත අනිකත් නැහැ කියලා එහෙම විඥානයක්වත් මම පණවන්නේ නැහැ. එහෙම විඥානයකින් ඔබ ඔබතුමල්ලා මාව සරුවචනසේ පණවන්න හැදුවට තථාගතයන්සේ පණවන්න හැදුවට තථාගත කියලා කියන්නේ එහෙම මම සහ මම නොවේ කියන සීමාවක්වත් නැහැ. ඒ නිසා යම් විඥානයකින් තථාගතයන් වහන්සේ පැන වෙනවා නම් විශේෂයෙන් පුත්තජන ඒ සියලුම පැනවීම මම ඉක්මවලයි. මට ඒ නිසා ඒ ඔයගොල්ලෝ ගහන සීමාවල් මරියාදාවල් වැට කඩළු මට අවශ්‍ය වෙන්නේ. එතනයි තථාගතේ ඉන්නේ කියලා බුදුන්ස බොහෝම විවේකීව කියලා දිනවා උඹත් පිළිගන්න මාත් පිළිගන්න මේ පහෙන් තමයි මේ මම ඇඉන්නේ. රූපෙන් වේදනාවෙන් සංඥාවෙන් සංස්කාරයෙන් විඥානෙ. දැන් උඹ මේක අල්ලගෙන මේකද මම ඔබ වහන්සේත් මේකට මම කියනවාද කියලා ඇහුවට මම නෑ කිව්වට මම කියන මේ පහම පරීක්ෂා කර බැල හැකි දේවල්. රූපේ රූප භාවනාවෙන් කරත හැකි. වේදනා වේදනානුපස්සනාවෙන් කරත හැකි. ඊගාට සංඥා සංස්කාර චිත්තානුපස්සනාවෙන් කරත හැකි. විඥානය ධම්මානුපස්සනාවෙන් කරත හැකි. මම උඹලට ක්‍රම හතරක් කියලා දෙනවා. ඔය පහම එකට එකට එකට එකට දාලා පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බැලුවොත් ඒව ඉක්මවන්න පුළුවන් දේවල්. අල්ලගත්තොත් පුතඥයි. මේ සියල්ලම තියෙනවා. ඉක්ම විය හැකි. විනිවිද දැකිය හැකි. හරහා දැකිය හැකි. ඒකට විඥාන විපස්සනාව කියනවා. මම යහපතට ගියා. එතකොට මේ බමුණ දැන් තේරුණා වගේ කට හදාගෙන වුණ හදාගෙන ඉන්නවා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් ඒ විදිහට රූපය විනිවිදලා ඉක්මවලා ගිහිල්ලා වේදනාව විනිවිදලා ඉක්මවලා ගිහිල්ලා සංඥා සංඛාර විඥාන ඉක්මවලා ගියාට පස්සේ ඒ තථාගතයන් වහන්සේ මරුණට පස්සේ මොකද වෙන්නේ කියලා ආයතන. එහෙව් අවබෝධ කරගොත තථාගතයන් වහන්සේ මරුණට පස්සේ පිරිනම් පාඩ පස්සේ මොකද වෙන්නේ කියලා බමුණ ආයත් කරකොල අර ප්‍රශ්න ඉතින් බුදුරජාණන් කියනවා මම ඔබට එකක් කියන්න ඔබට කවදාකවත් මේක තේරුම් ගන්න බෑ. ඔබ අන්‍ය දෘෂ්ටිකයි අන්‍ය මතධාරී එවැනි කෙනෙක් කොහොමනම් මේක තේරුම් ගන්නද? ඔබට ඕන කරලා තියෙන මේ ඔබ දන්න මතේ තහවුරු කරන්න. මම කියන්නේ ඒක ඉන්න තාක්කල්ම පෘතජනයි. ඒ නිසා මට කියන්න කනගාටුයි උඹ වාගේ අන්‍ය මිත්‍යා දෘෂ්ටික අන්‍ය දෘෂ්ටික කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. මේක ගම්බීරයි. මේක බොහෝම ගැඹුරුයි. තේරුම් ගන්න බෑ කරනකොට අර බමුණා කියනවා ඉස්සල්ලා ටික නම් මට තේරෙනවා දැන් නම් කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ගේ මූණ දිහා බලනකොටත් එහෙම තමයි මට හිතෙන්නේ. දැන් මේ වෙනකොට කට්ටියට නීතිමත. ඒ දැන් මේ කියාගෙන යන දෙමලේ කොහාට ගෙනියනවද කියලා තේරෙන්නේ නැහනේ. බමුණා අතාරින්නෙත් නැහැ. බුදුරජාණන්සේ අතාරින්නෙත් නැහැ. ඉතින් ඒක නිසා අපි යෝගාවචරයට නාම රූප පරිච්ඡේද ඥානයේදී බමුණ කියන සේරම අත්දකින්න වෙනවා. මේ රූපේ මේ වේදනා මේ නාමය කියලා වෙන්කට දැන ගැනීමක් අවශ්‍යයි. මේකට අපි කියනවා දෙකට බෙදීම කියලා. ඕනම මේ ලෝකේ තියෙන එකක් ඒකකයක් කියලා එකක් නැහැ. හැම දෙයක්ම කොටස් දෙකක් අඩු ගන්න එකතු වෙලා තියෙන කෝටි ගණක් එකතු වෙලා හැදිලා තියෙන. ඇත්තනම කන්දක්. නමුත් අඩු ගන්න දෙකට බෙදලා තියෙන නිසා විඥානය හරිය කැමැති මේ ගේමට මේ දෙකට බෙදලා මේ ගෑනු මේ පිරිමි. මේ ජය මේ පරාජය. මේ යසස මේ අයස මේ සැප මේ දුක කියන්නේ තමයි විඥානේ ජීවත්. ඒ නිසා පෙන්නවා. මේ රූප මෙහෙමයි, නාම මෙහෙමයි කියලා නාම රූප පරිච්ඡේද ඥානයේ කියන දෙකට වෙන්කොට දැන ගැනීම සෑම ආගමික ලබ්ධියකටම කැමැත්තක් තියෙනවා. පාසල් ළමයටත් කැමැත්තක් තියෙනවා. දාර්ශනිකයටත් කැමැත්තක් තියෙනවා. මොකද ඒකට තමයි විඥානේ සදී පැහැදී ඉන්නේ. විශේෂයෙන්ම කියනවා නම් අපේ මොලේ වම් කොටසයි දකුණු කොටසයි වගේ. වම් කොටස තමයි වැඩ කරන්නේ. එයාට නිතරම ඕනේ දෙකකට හදලා දාම් මැදින්නත් දෙපිලක් හැදෙන්න ඕනේ. පොරපොල් ගහන්නත් දෙපිලක් හැදෙන්න. ඉතින් ගේමක් ඕනේ. නිතරම මේ දෙකට බෙදලා සෙල්ලම් කරන එක තමයි අලුත් අවුරුදු කාලේ අපි කරන්නේ. ඒක සාධාරණයි. ඒක මේ සමාජගත දෙයක්. නමුත් ඒ තාක්කල් අපි ජයපරාජයක් තියෙනවා, තැවීමක් තියෙනවා. ඒ නිසා දෙකට බෙදලා අල්ලන්න කියනවා සර්වචනාන්. මේ නාම, මේ රූප කියලා. ඒක බෙදා ගන්න බැරි නම් මිනිස්සුන්ට කයක් තියෙනවා හිතක් තියෙනවා කියන එක දෙක බෙදා ගන්න බැරි නම් ඉතින් මේ මිනිස්සයාට කො භාවනාවක් ඕනේ නැහැ නැත්නම් උපත්ති පිස්සේ ඒ නැත්නම් තද වේදනාවක ඉන්නේ. ඉතින් ඒ නිසා යා බහුවේ කෙනෙක්. ඒ නිසා කියනවා මේ ජීවය මේ රූපය මෙන්න මේ දෙක ඉස්සලාම මේ තන් ජීවන් තන් ශරීරම් කියන එක ප්‍රතික්ෂේප කරපු සරුවච්චන් වහන්සේ අපට කියනවා මතුවෙන අරමුණක මේ රූප කොටස මේ නාම කොටස කියලා වෙන් කරගන්න. ඉතින් මේක තේරුම් ගන්නවා කියන්නේම නිවන තමයි. ඒ නිසා කෙනෙකුට බැස ගන්න අමාරුයි මේකට. මොකද අපි හිතාන ඉන්නේ මේ මම කියන එක ඒක ඝණයක් දෙකට කඩන්න බෑ. බුදුන්ස් කියනවා මම තියා ඒක බෙදෙන හතර මහා ධාතුන් ගත්තා. එතන රූප වේදනා සංඥා සංඛාර විඥාන කමඩේ බෙලා ගත්තා. ඒකේ ඒකකයක් කියලා එකක් නෑ. ඒකේ පැලිරක් තියෙනවා. දෙකට බෙලිලා ද්වේතාවයක් මේකේ තියෙනවා. අන්නේ ද්වේතාවය දැකීමේ පළවෙනිම ආරාධනාව තමයි මේ නාම රූප පරිච්ඡේද ඥානෙ. පරිච්ඡේද ඥානෙ කියලා කියන්නේ පරිච්ඡින්නයි වෙන්කොට දැනගන්නවා කියන්නේ. ඉතින් ඒක සඳහා ਸਰවඥාන්සේ විශේෂ ප්‍රයත්නයක් දීර්ඝ කාලීනව උත්සාහ කරලා පෙන්නනවා මේක ගොඩ වැඩි වෙන්න වැඩි වෙන්න දෙක බෙදන්න අමාරුයි පුංචි කරන්න පුංචි කරන්න අංශු අණු අංශු වලට යන්න යන්න යන්න යන්න මේ නාම රූප කියන දෙක මේක සිද්ධියකට නමක්සා රූපයක් කියන දෙකක් තියෙන බව තේරුම් ගන්න පහසුයි අල්ලගෙන ඉන්න එක කඩාන කඩාන යනකම්. ඒකට විභජ්‍යවාදය කියලා කියනවා. ওই ටික තමයි විද්‍යාව වැල්ලුවේ. විද්‍යාවේ තියෙන හැමදේම පුංචි පුංචි කොටස් වලට කපලා බලන එක. බුදුරජාණන් වහන්සේ ආරම්භයේදී විද්‍යානුකූලයි. කියනවා ආස්වාසයක් ආපම ප්‍රසවාසයෙන් වෙන් කළ බලන්න. ආස්වාසය ගත්ත පස්සේ මුලින්ම අග වෙන් කළ බලන්න. මුල අග වෙන් කිරුවට පස්සේ මුල මැද අග කියලා තුනට කඩලා බලන්න. කඩලා බලන්න මේ මුල මැද අග තුනටම චේතනාව කියලා එකක් පිටිපස්සෙන් තියෙනවා. චේතනාව නාම ධර්මයක් වෙනවා. ඒ අනුව සිද්ධ වෙන මේ හුස්ම ගැනීම හෝ පිම්බීම හැකිලිම ක්‍රියාවලිය. ඒකත් ක්‍රියාවක් නෙවෙයි. මුල එක ක්‍රියාවක්, මැද එක ක්‍රියාවක්, අග ක්‍රියාවක්. ඒකට හේතු වෙන හුස්ම ගැනීමේ ආශාව, පෙළඹ වීමේ චේතනාව කියන එක තියෙනවා. සක්මන් කරනකොටත් ඉඳගෙන නෙවෙන බව දැනගන්න. ඉඳගෙන ඉන්න එක වෙන එකක්, ඇවිදින එක වෙන එකක්. ඇවිදින කොටත් බලන්න වම තියෙනකොට දකුණ නෙවෙයි. දකුණ කියනවා වම නෙවෙයි. ඒසේ දකුණ කියලා ගන්නකො දකුණ ගත්තට පස්සේ තියෙන වෙලාවක් තියෙනවා, ඔසවන වෙලාවක් තියෙනවා, යවන වෙලාවක් තියෙනවා, ආයෙ තියෙන වෙලාවක් තියෙනවා. එකින් එක වෙන් කරන්න. වෙන් කරලා හොඳට බලන්න ඔසවන්න හිතන වෙලාව විතරක් වෙන් කරලා බලනකොට එසවීමේ චේතනාවක් කවදාකවත් නොදැකක අහු වෙනවා. මේක වැඩි වැඩියෙන් විස්තර පේන්නේ මේ කඩ කඩා බලන්න ගියා. කඩ කඩා බලනකොට තවත් වැඩක් වෙනවා. බෙන්ස් කාර් එකක් අරගෙන ගලවන්නේ කියලා පණ්ඩිස්වාංශ කියනවා. බෙන්ස් කාර් එක ලස්සනම දැක්කම අඹගෙඩිය වගේ හරියම ලස්සනයි ඒරෝඩයිනමික්ස් වලට හදලා තියෙනවා. මොකද කැලිටික ගලවලා දුන්නොත් පොඩි ළමෙක් සෙල්ලම් කරන්න කෑල්ලක් ගන්න එකක් තියෙනවද කියලා. මජං ගෑ වෙච්ච ජරා හැඩනේ තියෙන්නේ ඔක ඇතුලේ පාර්ට්ස් වල එකම පාර්ට් එකකවත් හැබැයි ගුண்டு බෝල ටික තිබුණොත් නම් මං නම් ආසයි. රේසර් ගැලිවට පස්සේ අර එළියට එන කෑලි පොඩි කාලේ අපි ඔච්චරකට විතරයි ගන්න සෙල්ලම් කරන්න. අනිසේරම මජං ගෑවිලා තියෙන්නේ. නමුත් ඔක සෙට් කෙරුවට පස්සේ ලක්ෂ 300කට වැඩි දැන්. ලක්ෂ 300කට වැඩි. නමුත් අර කෑල්ල කෑල්ල තියෙනකොට එක කෑල්ලක මොනම වැඩක්වත් නැහැ. නිසා ඕනෙම වටිනා වස්තුවක් බෙදලා බලනකොට ඒකේ තියෙනට සමස්ත වටිනාකම වටේ තියෙන ආටෝපේ වටේ තියෙන ආලවට්ටම නැති වෙන නිසා කපා බැලීම දේවවාදීන්ට මහා විශාල අභියෝගයක්. කැමති නෑ ඒගොල්ලෝ දේව නිර්මාණය කපලා බලනවට. දේව නිර්මාණ කියන්නේ මනුෂ්‍ය ශරීරේ මනුෂ්‍ය ශරීරය කපලා බලනවා කියන එක දේව නිර්මාණයට 100%ක්ම විරුද්ධ යෑමක්. ඒ මොකද හේතුව මේ දිව්‍යනන්දි උත්කෘෂ්ඨම නිර්මාණය. මනුෂ්‍යය විසින් කඩුවෙන් කපනවා. බුදුජානනාංශ විතර ඉස්සල්ලාම ওই කියන දේව නිර්මාණයක් නෑ. ඕක ඇතුළේ තියෙන දෙතිස් කුණප කියලා පෙන්වන්නේ. අද ඉන්නේ වෛද්‍යවරයෙකුටත් බෑ ඒක පුරු කරන්න. ඒ ඒ පෙන්නපු දෙකට කපපුවාන් පස්සේ පේන රූපයත් එකතු කරපුවාන් පේන රූපයත් අතර තමයි තණ්හා මාන දිටි තියෙන්නේ. වෙන් කරන්න වෙන් කරන තණ්හාව නැති වෙනවා. දෘෂ්ටි නැති වෙනවා. මානෙ නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ අන්තිමටම අඩු කරත් අඩු ගානේ නාම රූප දෙකක් කියලා දෙකක පුරුද්ද වීමක් කියලා තේරුම් ගන්න යනවා. ඒක නිසා නාම රූප පරිච්ඡේද ඥානය කවුරක්වත් දැනගෙන නෙවෙයි පටන් ගන්න. ඕනම කෙනෙකුට කියනවා මේ ලෝකේ අපි අල්ලන්නේ සීන ඔක්කොම දොඩංගොඩ බදාගත්ත වගේ අල්ලන්න එපා. මම කනෙඹට නිතර ඉදිරියපත් වෙන එකක් අල්ලපන්. හුස්ම වම දකුණ පිම්බීම හැකිලිම නැත්තම් ඉඳගෙන ඉන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව අරගෙන ඒක දිහා හොඳට බලන්න බලන්න. එතකොට ඉඳගෙන ඉන්න එක හිටගෙන ඉන්න එකේ වෙන් වෙන හැටි පේනවනේ. ඇවිදින එකේ වෙන් වෙන හැටි පේනවනේ. නිදාගෙන ඉන්න එකේ වෙන් වෙන හැටි පේනවා. ඉතින් හිතින් අහන්න කොහොමද උඹ ඉඳගෙන ඉන්න බව දන්නේ? එතකොට යා පෙන්නනවානේ මෙන්න මේ ගති ලකුණෝනි කියලා. ඒකට බුදුරජාණන් නමක් සඳහන් කරනවා ආභෝග කරනවා කියලා. වාඩි වෙලා වාඩි වෙලා ඉන්න රූපේ ආභෝග කරන්න. මම මේ දැන් වාඩි වෙලා ඉන්න බා මම මොකෙන්ද දන්නේ. වෙනම කරදර නැතුව. එතකොට ඒක හෙල්ලිච්ච ගමන් අපි දන්නවා අර හිතාගත්ත ගොනුව සටහන කැඩුනා. හැම වෙලාවෙම අර ඉඳගෙන සමබර කරගෙන ගත්ත ආභෝගයත් එක්ක තමයි වෙනස් වීම බලන්නේ. ඉතින් ඒක නිසා අර ඉඳගෙන Taman ඉඳගෙන ඉන්න රූපේ ආභෝග කරන්න බෑ තමන තමන් වෛර කරන කෙනා. Taman සැප පහසුට වාඩි වෙන්නේ නැත්තම් ඒ කෙනාට කොහොමඩක්වත් ඉඳගෙන ඉන්න රූපේ ආභෝග කරන්න බෑ. ඉතින් ඒක අපිට තියෙන සාපයක්. අපි අපේ ශරීරයට වෛර කරනවා. අපි අපේ ශරීරය කොයි වෙලාවකවත් සැපක නැහැ. ඒ නිසා හොඳට සැප පහසු වාඩි කරලා රූපේ ආභෝග කරන්න. මේ ආභෝග කරන්නේ මොකටද? මෙයාට එක විදිහකට ඉන්න බැරි බව පෙන්වන්න. මෙයා නලියනවා. මෙයා දඟලනවා. දඟලනකොට නැවතත් අර මුලින් තිබුණු ආභෝග කරපු රූපෙට සංසන්දනය කරලා බලනද යම් වෙලාවක මේ ආභෝග කිරීමේ ලාභයක් මම මේ පෙන්වන්න හදන්නේ ශරීරයේ ඉඳගෙන ඉන්න බවට ආභෝග කරන ඉන්නේ කරාන ඉතින් දැන් මම ඉන්න බවට මට හුස්ම ටික වැටෙනවා ඒකත් ඇතුළෙම දෙයන්නේ සතියනේ හොඳයි ඉතින් මම දැන් ආභෝගයට පොහොරක් නේක ආහාරයක් නම් මම ඉඳගෙනකොට හුස්මක් වැටෙනවා මම ඉන්නකොට පිම්බි බැංගිලින් වැටෙනවා මම ඉන්නකොට මේ කකුල් තද වෙලා තියෙන හැටි වැටෙනවා ඔක්කොම අර ආභෝගයට සාක්ෂියක්නේ ඒතකොට ඊට අනුව සද්දයක් ආවා සද්දයක් ආපු ගමන් දැන් රූපේ හිත නැහැ. මේ ඉඳගෙන ඉන්න රූපේ නැහැ. පිට ගියා. සද්දෙ පිට ගිහිලා තියෙදිත් මට මොන විදියෙන් හරි දැනගන්න පුළුවන් මම හිටගෙන නෙවෙයි. මම ඇවිදිමින් නෙවෙයි. මම නිදාගෙන මම ඉඳගෙන ඉන්නේ කියලා. එතැන් මේ සද්ද ඇහෙන වෙලාවේදීතර ආභෝග කරපු රූපයේ සංඥාව රූපයේ ආඩේ රූපේ වාංගුව ගන්න පුළුවන් නම් සතිය කැඩලත් නැහැ, භාවනා කැඩලත් නැහැ. ඒක තමයි මේ ආභෝග කිරීමේ ලාභේ. සද්දයක් ඇහුණයි කියන්නේ, හිතවිල්ලක් ආවයි කියන්නේ, වේදනාවක් ආවයි කියන්නේ, කොයි දේ තිබුණත් මම තාම ඉඳගෙන නේද ඉන්නේ කියන එකට නැවත ගෙවදින්න පුළුවන් නම් ඒක තමයි අපිට හම්බෙලා තියෙන ලාභය. සක්මන් කරනකොට සක්මන් රූපේ ආභෝග කරගත්තට පස්සේ අයි කුරුල්ලෝ පේනවා, සද්ද ඇහෙනවා, හිතවිලි එනවා, සමනල්ලු පේනවා. ඒත් මම ඉඳගෙන නෙවෙයි මම ඉන්නේ සක්මනේ. එතකොට අර ආභෝ කරපු ලකුණ දාලා අහන්න මොක කොහොමද දන්නේ සක්මනේ ඉන්නක? ඇයි මට මේ හොඳට වැටෙන්නේ වම් දකුණ? ආ එහෙමනම් සද්දයිච්චම්මකෝ. වේදනාවපම්මකෝ කියලා අර ආභෝග කිරීම ගන්නේ එක තැනක කොහෙරි කුණ්‍ය ගහනවා. කුණ්‍ය ගහලා ඒක හොඳටම පිරිසිඳිට පිරිසිඳින්න එයාට මේ ඉඳගෙන ඉන්න රූපේ රූපයක් නැති කෙනෙකුට ආභෝග කරලා අත්දැකීම ගන්න බෑ. ඉඳගෙන හිටියත් රූපේ තිබුණත් වර්තමානයේ හිත නැත්තම් මම මෙතන ඉන්න බව දැනගන්න බෑ. ඒ නිසා මම දැන් මෙතන ඉන්න බව දැනගන්නවයි කියලා කියන්නේ නාම රූප වශයෙන් අපි එක තැන් වුණා. ඒකෝදි භාවයකට ආවා. එහෙම නැත්තම් ඒකාග්‍ර වුණා. චිත්තක්ෂණයක් හෝ අන්නේ මේ ගත්ත චිත්තක්ෂණය දෙකක් තුනක් හතරක් යනකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා මේ මම මෙතන මේ ඉඳගෙන ඉන්න එක මම තටමලා ඉඳගෙන ඉන්නවා කියලා තමයි අපිට හිතෙන්නේ. එහෙම නැත්නම් මේ මගේ ඥාණයෙන් මම මේ අවුරුදු දවස්වලත් ගෙදර ඉන්න නැතුව ඇවිල්ලා භාවනා කරනවා කියලා තමයි. නමුත් බුදුජානසී සඳහන් කරන මේක මේ පරණ කරන ලද හොඳ කර්මයක ප්‍රතිඵලයක්. උඹම කරපු දියකුත් නෙවෙයි මේ. උඹට මේක අර කරන්න දෙයක් නැහැ. මේක හේතුඵලයක්. අපි හිතන්නේ මගේ ප්‍රයෝග ඥාණය කියලා. නෑ කියන්න නම් බෑ. යම් ප්‍රමාණයකට බලනකොට අපේ ස්වච්ඡන්දේ බලපානවා. නමුත් ස්වච්ඡන්දේ බලපාවට කරන්න පුළුවන් වෙයි කියලා හිතනවාද අපි අබුද්ධෝත්පාද කාලෙක ඉපදුනාලා? අපිට මේව හදන්න පුළුවන්. කවදාකවත් බෑ. අපි manussත්ව ප්‍රතිලාභය නොලැබුණා නම් අපිට හම්බෙයිද මේක? අපිට ක්ෂණ සම්පත්තිය නැති වුණා නම් අපිට පුළුවන් ද කියන්නේ මම මේ දක්ෂකමට තමයි මම මේ අතහැරලාවිල්ලා මේ ඉඳගෙන භාවනා කරන කියලා. ඇත්ත තමයි. අයියා ලොකුයි නෑ නෑ කියන්න බෑ. නමුත් බුද්ධෝත්පාද කාලයක් නිසායි මේ. manussත්ව ප්‍රතිලාභයක් නිසායි මේ. ක්ෂණ සම්පත්තිය නිසායි මේ. බනහපු නිසායි මේ. සත්පුරුෂ සංසේව නිසායි මේ දුර්ලභ වස්තු එකක්වත් අපි අගය කරන්නේ නෑනේ. නිසා චිත්තක්ෂණයක වාඩි වෙලා කය ආභෝග කරලා මම දැන් ඉඳගෙන ඉන්නවා කියනකොට ඒකේ හේතු හොයන්න ගියොත් බොහෝ විට වර්තමාන හේතු වලට වැඩිය බලවත්ව අන පෙර කල පිං ඇති බව. එමණතයි මෙහෙවීමක් මේ යන්නේ එක එකනා කරගෙන ගියාට මෙහෙවීමක් තියෙන අපි එක වහලයට හිටියට එක එක අම්බලගේ දරුවෝ. එක එක රුචි අරුචිකන් තියෙන මේ එක මොහොතක අපි එක දැනකට ආවනේ. ඉතින් ඒසයි පච්චය පරිග්ඝා මේ මේ නාම රූප වශයෙන් වෙන් කළා ගත්තට පස්සේ තේරෙනවා මේක මෙහෙවීමක් තියෙනවා පිටිපස්සේ. මේක මොකද්ද මේ යොදවිල්ලක් මේකේ තියෙනවා. නිසා නරක මිනිහා නරක කරුවට ඌට අයිතිවාසිකමකුත් නැහැ. හොඳ මිනිහා හොඳ කරාට ඒකට ඌට අයිතිවාසිකමකුත් නැහැ. මේ ලබා උපන් හැටියට බබා හම්බ වෙන්නේ. ඉතින් අපි අරක හොඳයි මේක නරකයි මම මේ වැඩේ හොඳයි මේ වැඩේ නරකයි කිව්වට මේ ඔක්කොගෙම කරන්නේ වර්තමාන මොහොතේ හිත තියන්නේ නැති ආපු එලඹිච්ච චිත්තක්ෂණයේ අගය ආඩම්බරේ කරන්නම් හොඳ නරක ඌ හොඳයි මම නරකයි මේව සත්‍යම් මොක මන් යන්නේ නැතුව මේ මේ චිත්තක්ෂණේ හරි මම ඉන්නේ ඒ යම් හේතුඵල ධර්ම ඒ හේතුඵල කඩලා ගියාට පස්සේ මම වරමදු දාලා තිබ්බත් මෙතන තියන්න බෑ මේ චිත්තක්ෂණයට එන්න බෑ මම ඊට පස්සේ වැස වෙලාවට පියාඹන්න හදන කුරුල්ලෙක් වගේ දෙමිලා නැහිනවා මේ ඉන්න බෑ කියලා මේකේ හේතු තේරුම් ගන්නකොට පේනවා ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරන්ගේ මේ කෙරේ ශ්‍රද්ධාව සහ බුද්ධෝත්පාද කාලය කියන එක අපිට හීනකින්වත් හිතලා ගන්න පුළුවන් එකක්. ලැබිච්ච වෙලාවේ නම් අපිට හිතනවා ඉතින් බුද්ධෝත්පාද කාලේ හුලං වගේනේ. ඕන තැනක තියෙනවා වෙසක් කාලට වැඩි වෙනවා. අනික් කාලට අඩු වෙනවා. එහෙම එකක් කියලා හිතන්නේ. නමුත් මේ බුද්ධෝත්පාද කාලෙක මම ඉන්න බව තේරුම් ගන්න මිනිස්සෙකුට අනිත් මේ දේවල් වලට කරන රණ්ඩුසරුවල් එක බලනකොට අපි මොන්න තරම් වැදගත් දේ වැදගත් විදිහට සලකන්නේ නැති නිසා තියෙන කියලා කැයි. ප්‍රත්‍ය තේරෙන්න පටන් ගන්නවා. ලාවට තේරෙන්නේ තේරෙනවා කියලා කියන්නේ කැටිති වාසයෙන් කලාප වශයෙන් අංශු වශයෙන් නෙවෙයි. අන්නේ කැටිති කලාප තේරෙනකොටමත් එන සද්ධාව සම්මසන ඥානදී විස්තර කරනවා. මේ මිනිස්යාට සමහර විටක මම රහත්ුණයි කියලා හිතෙන්නත් ඉතිරියනවා. ඒ තරම් සද්ධාාවක් එනවා මම වුණත් මම මෙහි විලා කරවුවත් මං වගේ තව පිරිසක් හිටියට මේ චිත්තක්ෂණය කියන එක ඒකේ වටිනාකම කියන්න බෑ. ඒ නිසා මේ සෝවාන්වත් නොවි මම රහත් වුණා කියන මට්ටමට යනවා. ඒ නිසා බුදුරජාණන්සේ අදිමානයටත් ඉඩ දීලා තියෙනවා. සමහර සංඝයාංශලා දැනටමත් මම රහත් කියාගෙන ඉන්නවා. සමහර ගිහියොත් ඉන්නවා. එයා දන්නෙත් නැහැ. අනිත් එක්කන දන්නෙත් නැහැ. කාටවත් ඔව් නැහැ කියන්න බෑ. ඒ නිසා අභියෝග කරන්න යන්න එපා. Tamanට තේරෙයි මේ සම්මස්තර ඥානයක් පහළ වෙච්ච වෙලාවක මේ සියල්ල ඇතිව යන නැතිව යන දේ යන මොකද්දෝ තේමාවක් තියෙනවා. කර්ම මේ න්‍යායක් තියෙනවා. චිත්ත න්‍යායක් තියෙනවා. උතු න්‍යායක් තියෙනවා. බීජ න්‍යායක් තියෙනවා. පැහැය වෙන්න ගියොත් මම මේ මම කෙරුවා නැත්තම් මම මේ තේරම දන්නවයි කියලා න්‍යාය ධර්මයේ පස ගන්න. න්‍යාය ධර්මයට පස ගහන්න නැතුව මමත් පොරක් තමයි. මමත් දානවන්තෙක් තමයි, සීලවන්තෙක් තමයි, භාවනාකාරයෙක් තමයි. නමුත් අබුද්ධෝත්පාද කාලෙක මගේ වෙන් ඇති වැඩන්නේ නෑනේ. මේවා කොච්චර තිබුණත් manussත්ත්ව ප්‍රතිලාභයක් හම්බුනේ නැත්නම් වැඩක් නැහැ නේ. කොච්චර ලැබුණත් ඒක ක්ෂණ සම්පත්තියට වැටුනේ නැත්තම් වැඩන්නේ වැටුනහම මට මෙහෙම තේරෙනවා නම් මයි ළඟ ඉන්න ඒ තුනම නැති මනුස්සයා වුණත් දවසක කොතෙන්ද එන්න පුළුවන් කවුද නැහැ කියන්නේ. කිසි කෙනෙකුට අපිට නිඳා කරන්න බෑ. ආහන් එතෙන් ගියාට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා මේ කලාතුරකින් මට මේ හම්බෙච්ච චිත්තක්ෂණය අගේ කිරීමකින් කොච්චර සතුටු වෙන්න පුළුවන්ද කියලා. මම මේ වාඩි වෙලා ඉන්න එක තරම් සතුටු වෙන්න පුළුවන් වෙන මොනම දෙයක්වත් නැහැ. අපි මේක තියාගෙන කොච්චර දේවල් වලට දවස ගත කරනවද සතුට සඳහා මගේ සතුට සහ අපේ සතුට සඳහා අමනයි තකතිරේ මරි මෝඩයි අන්දයි අවිද්‍යාවයි නමුත් මේ ලෝකේ මේක නිසා බුදුරජාණන්සේකට ගහලා නෙමෙයි පටන් ගන්නේ ගහන්නේ කියලා දැන් උඹට තේරෙනවනේ මේ අකුණු කහපු වෙලාවක පාට එලියක් ගියා වගේ වැඩේ දැන් උඹ හිතපන් මේකෙන් ගියාට පස්සේ ආය වැටෙන්නේ අන්ධකාරයටනේ ලෝකෙත් අන්ධකාරයනේ දැන් උඹට පුළුවන් ද ඥානයක් යොදවන්න ක්‍රමසා විදි යොදවන්න මේ ප්‍රයෝග ඥාන දරන මෙන්න මේ චිත්තක්ෂණේ වැඩි කරන්න. මේ අකුණු විදුලියෙන් එන ආලෝකය වැඩි කරන්න. ඔබට පින තියෙනවනේ දැන්. තේරෙනවනේ. අන්නේ සඳහා වැඩි කිරීම සඳහා තියෙන ක්‍රම විදුලියෙන් අපි දෙන්නෙක් අතර වෙනසක් නැහැ කියන. අපි හැම කෙනාටම කල යුත්තේ මේක නම් ඒක කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි දැන් ඔළුව යොදවලා තියෙන්නේ මහතෝනාගේ වෙහේ ඔළුව තියෙන පිටිපසට කඳ ඉස්සරහට. නැත්තම් වාහනේ එන්ජින් එක ස්ටාර්ට් හැබැයි රිවර්ස් එකේ ගියර් එක තියෙනවා. පා ගන්න පා ගන්න පස්සට යනවා. ඒ නිසා දැනගෙන ඉන්නවා නම් සම්මස්ත ඥානෙදි රහත් උනායි කියලා කිව්වට රහත් වෙලා නැහැ මේ වගේ මෝඩකම් සහිතයි. නමුත් ඒ වෙලාවේ දැනගත්තා නම් ඒක නා ඊට පස්සේ යා මේ හැම දෙයකම මේ අපි වෙන සැපෙත් අපි අපිට එපයි කියන දුකෙත් ඇතිවීමක් නැතිවීමක් විතරයි තියෙන්නේ. අපේ මනාපයත් අමනාපයත් ඇතිවීමක් නැතිවීමක් විතරයි තියෙන්නේ. මම මේ අරමුණේ ඉන්න කොටයි නැති කොටයි ඇතිවීමක් නැතිවීමක් විතරයි තියෙන්නේ. ඒක නිසා මේ හරහා හැම දෙයකම ඇතිවීම නැති වෙනවා නම් මොකද්ද යකෝ තව තෝරන්නේ ඕකේ? අරක වේවා මේක නොවේවා කියලා ඔක්කොගෙම තියෙන එකම ලකුණ නම් ඒ කිනාට තිබුණු ඒ උරුට්ටුව තෝතෝ වරපල කියන ගතිය, දඬු මුගුරු ගන්න ගතිය, ගහ බැන ගන්න ගතිය, ඊර්ෂ්‍යාව ක්‍රෝධමානේ සෙල්ලමකට ඇඳපු දොරටුපාලය රජුරෝ යාවි. දොරටුපාලය රජුරෝ මාරු කරගත්තට පස්සේ රජුරෝ දොරටුපාලය වෙනවා, දොරටුපාලය රජුරෝ වෙනවා. නමුත් මේක නාටකමක් විතරයි. සුබතායස. ඉතින් මේ නාඩගමේ ඇඳගත් එක රජ වෙන්න පුළුවන්ද ගමේදී? ඌ නාඩගම වල විතර රජුට. යෝගේ අපි මේ රංගපාන රංගපෑම දැක්කට පස්සේ ඊ ඇති වෙන බය එහෙම නැත්නම් ඉතින් ගැලවෙන්න තියෙන ආශාව නරකට හිටනවා අගිවච්චකොත් එක. ඊට තේරෙනවා කාරණාව. නමුත් එතකොට එන බය එයා මේ නොතේරම පැත්තට ගන්නේ. පහළ වුණා වගේ ගන්න තනු වෙනා වගේ තුමුදන්ස් කියනවා උඹට කරන්න බෑ උඹ ඉන්නේ ඒ දෘෂ්ටියේ උඹට දැන් කාරණාව මතුවලා තියෙනවා උඹ සද්ධර්මයේ පැත්තකට දාලා අසද්ධර්මයේ ඉස්සරහට කරනවා ඒ හේතුව මිත්‍යා දෘෂ්ටි නිසා උඹගේ මේ වගේ මිත්‍යා දෘෂ්ටික ඉන්න කෙනෙකුට මේක කරන්න බෑ ඒ නිසා උඹ ආයසරයක් බලපන් උඹ යමකින් නම් මම කියාගන්නේ රූපේ ගනි වේදනාව ගනි අරගෙන ඒකට හිත යොදලා ඒක ඇතිවීම නැතිවීම දෙක ගත්තොත් උඹට තේරෙයි මේ රූප මේකයි නාම මේමයි ලෝකයේ සදාකාලිකයි ලෝකයේ తాවකාලිකයි තථාගතයන් වහන්සේ ඉන්නවා තථාගතයන් වහන්සේ නැහැ කියලා මේ ගන්න දේවල් දික්ටි ගහනන් දික්ටි කන්තරන් දික්ටි විසූකම් ආදි වශයෙන් ලයිස්ට්ුවක් දැන්ස කියනවා අද ලෝකේ තියෙන්නෙම මේ දෙපැත්තකට බෙදලා රණ්ඩු කරන ගතිය. අවුරුදු සරත් තියෙන්නේ ඒකමයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ක්‍රීඩාව ප්‍රශ්නේ නැහැ ජය පරාජය පිළිගන්න කැමැත්තේ. අද එක උලමෙකුට තේරෙනවද ක්‍රීඩාවක් කරලා පරාජය පිළිගන්න පුළුවන් කියන එක අම්මලාට තාත්තලාට තියෙනවද? පහේ ශිෂ්‍යත්වයේ ළමයි පේනකොට අම්මලා වහ කනවා. අම්මලා රසාව ගන්දරවල අදාරගෙන යන්නේ පහේ ශිෂ්‍යත්වයේ පාස් කරන්න. පාස් කරලා ඉවරලාට පස්සේ ළමයා පෙළෙනකොට අම්මා දරුවා ගෙදර එනකොට දරුවට අම්මලා තාත්තලා ඉතුරුලා නැහැ. පාස් වුණොත් දරුවා උඩ දමදම පාටි දානවා. එකම ගේමකවත් අද ලෝකේ ඔලිම්පික් ඇතුළුව ජය පරාජය පිළිගන්න කැමති නැහැ. ඒ නිසා මේ ජයට මහන්සි වීම හොඳ දෙයක්. ජය සඳහා මහන්සි වීම හොඳ දෙයක්. බුදුන්ස් කියන එක අපි උනන්දු ඇති කරන්න ගන්න නමුත් මේ ජය පරාජය පිළිගන්න කැමති නැත්නම් ජය විතරම නම් බලාපොරොත්තු වෙන්නේ. උට ඒ දෘෂ්ටියම පරාජය. දිට්ටි ගානන් දිට්ටි කන්තානන් දිට්ටි විසූකං පරිලාහං දුක්ඛං ඉතින් ඒක නිසා මේ ගේම අපි පුරුදු කරන්නේ සෙල්ලම පුරුදු කරන්නේ ජය පරාජයට පිළිගන්න මට්ටමට කියලා කිව්වනම්. පටන් ගන්නකොට මම මේ මේ කරගෙන යන්නේ ජය පරාජයට පුරුදු වීමක්. නාම රූප දෙකටම සමසේ සැලකීමක්. එහෙම නැත්නම් ලාභ පාඩු දෙකටම සමසේ සැලකීමක් කියන මේක එන්න ඔතෙක් භවනා කෙරිලා කමඨාන සුද්ධ වෙලා ප්‍රකාශ වෙලා යාගේ හිත හැදෙන්න ඕන. මේ අගිවච්ඡකොත් එකේ හිත හැදෙන්නේ එයා කියනවා බාන්සි කියන්නේ මට තේරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මෙතෙන්ට නිකන් ඇවිල්ලා තියෙනවා. ඉන් එහාට තාමවකත් తాවකාලිකවත් මම අතාරින්න කැමති නැහැ. తాවකාලිකවත් සන්නාව අතාරින්න කැමති නැහැ. දෘෂ්ටි අතාරින්න කැමති නැහැ. ඉතින් බුදුරජාන්සි කියනවා දුට්ටිගතයි උඹ. බා අන්‍ය අන්‍ය පමුණන් අගය කරන කෙනෙක්. ඒසමට මේක ගන්න බෑ. කවදා හරි උඹ මේ මේක දිට්ටියක් විතරයි. සත්‍ය වයින් පිට තියෙන දෙයක් කියලා මේ දෘෂ්ටියක තියෙන භයානකම තේරුම් ගන්න බැරි නම් ඉතින් මගේ බන තේරෙන්නේ නැහැ තමයි කියලා බුදුරජාණන් ශ්‍රී. ඒකට අහනවා තථාගතයන් වහන්සේ ඔබ වහන්සේගේ දෘෂ්ටියකට මොකද්ද කියලා. බුදුන් කියනවා තථාගතයන්ට දික්ටි ගතයක්. දික්ටි ගතියක් නැහැ, දික්ටං කියලා එකක් තියෙනවා. දැකීමක් තියෙනවා නමුත් මතියක් නැහැ. පැවැත්මක් නැහැ මතියක. දික්ටිගත ගතියක් නැහැ. දික්ටි අනුව මාව මෙහෙවන්න බෑ. හැබැයි දික්ටි දික්ට මත්තන් තියෙනවා. දැකීම දැකීම මත්තන් තියෙනවා. යම් වෙලාවක මේ දැකීම දැකීම පමණයි සෙල්ලම් පොඩ්ඩලමෙන්ගේ සෙල්ලමක් විතරයි හීනයක් විතරයි මායාවක් විතරයි කියලා දන්නවනම් ඒ කෙනාට සියලු මඤ්ඤිතයන් Taman හදන මනෝ විකාර මතිථානං වමුණු මත ඒ යම් ප්‍රමාණයක් තියෙනවා අහිංකාර මමින්කාර මානානුසයාන මේ මමයි වැඩකාරයයි මමයි පොර මම තමයි අපි හදන්නේ අපි තමයි ඊට පස්සේ ඉස්සරහට ජය ගන්න ඕනේ අනිත් පක්ෂේ ඕනේ නැහැ කියලා අපි ළඟ යම් තියෙනවනම් අහිංකාර මමින්කාර ගතියක් මානානුසයක් ඒව එකකටවත් හිටින්න බෑ කියලා කියනවා අර ජය පරාජය දෙකම පිළිගන්න බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන දිත්තං ඒ දැක්ම තියෙනවනම් එතකොට ඒ සියලු මානානුසයන්ගේ විශේෂයෙන් මෙතන මානානුසයන් කතා කරනවා ඒක ඇත්තටම රහත් මාර්ගයට සම්බන්ධ කතන්දරයක් කයා විරාගා නිරෝධා චාගා පටිනිසග්ගයි ඔක්කොම ක්ෂය වෙන්න පටන් ගන්නවා. ඔක්කොම නිකන් මේ නිර්වර්ණ වෙන්න පටන් ගන්නවා. විරාගා නිරෝධා නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. චාගා පටිනිසග්ගා මේක මට කවදා හරි අතාරින්න වෙනවා. මට සත්‍ය අවබෝධ කරගන්න වෙනවා නම් මේ දෙකට බෙදෙන ගතිය අතාරින්න වෙනවා. ජය පරාජය කියන එක අතාරින්න වෙනවා. සැප දුක් කියන එක අතාරින්න වෙනවා. ලාභ නින්දා ප්‍රශංසා අතාරින්න වෙනවා. ඉතින් මේක තමන්ගේ දරුවෙක් අතහරිනවට වැඩිය අම්මා අප්පා අතහරිනවට වැඩිය වස්තුව අතහරිනවට වැඩිය අමාරුයි. අපේ පෞරුෂත්වය මේ අතහරිනවා කියන එක. ඉතින් ඒකට සූදානම් මනසක් ඇති වෙනවනේ. නැත්නම් ඒකයි මේ බුදුරජාන්සේ දිඨං කියන එකෙන් අදහස් කරන කියලා තියෙනවනම් එතකොට මේ අතහැරීමට ඇති කැමැත්ත දැනට අල්ලගෙන ඉන්න ප්‍රමාණය දැනගෙන අතහැරීමට ඇති කැමැත්ත බුදුරජාන්සේ කියනවා ඒක දැකීමම නිවන කියලා. මම මේ අල්ලගෙන ඉන්න එකෙන් තමයි මේ මම සහ මම නොවේ කියන දෙක බෙදිලා තියෙන්නේ මේක හයියෙන් බදා ගන්න බදා ගන්න මම නොවේ කියන එක හතුරු පක්ෂයට යනවා මම කියන එක මිතුරු පක්ෂයට යනවා මේකට ජය ඕනේ අරකට පරාජය ඕනේ මේකට සැප ඕනේ අරකට දුක ඕනේ අරකට සැප ලැබුණත් මට දුකක් ආන්න ඒ කතාව නැති කරන්නයි බුදුරජාණන්සේගේ මේ දිත්තම් කියන එක තියෙන්නේ දැකීම ඉල්ලන්නේ කියලා යම් වෙලාවක ඒ කල්පනාවෙන් යා භාවනාවට බැසනම් ආනපන ලැබුණොත් හොඳයි නොලැබුණත් ඒත් හොඳයි ඒක නොලැබිච්ච බව දන්නවනේ සක්මන් කරනකොට සක්මනේ හිත තියෙනවා හොඳයි. සක්මන් කරන සක්මනේ හිත නැහැ කියලා දන්නවා ඒත් හොඳයි. මොකද දන්නවනේ. ඒතකොට දන්නවා සක්මනේ හිත තිබ්බනම් ආභෝග කරපුවාම මෙහෙමයි වැටෙන්නේ නැති බව දන්නවනේ. ඒ දැනීමත් දැනීමක් තමයි. ඒ නිසා ඒ ඥානපෝනික ස්වාමීන් සඳහන් කරලා තියෙනවා අපි අපේ සියලු අකුසල් අපේ සියලු නරක දැන ගැනීම කොච්චර වටිනවද කියලා කියනනම් අපේ තියෙන හොඳ කුසල් දැනගන්නවා හා සමාන කුසලතාවයක් තමයි අපේ තියෙන නොහැකියාවල් බැරිකම් පව්කම් දැනගන්නේ. ඉතින් අපි ඒක දකින්න කැමති නැත්නම් අපිට කවදාකවත් කුසලයක් කරන්න හම්බෙන්නේ අපි එහෙනම් මේ අපේ ලේබල් ටික විතරක් කරේ බැනගෙන නටයි. ඒ නිසා භාවනාවේදී කරන්නේ එනතම මේ බමුණාට බුදුරජාණන් උගන්වන්නේ. ඔබ දෙකට බෙදලා ආණ්ඩු කරන ගතිය බලපන්. විඥානයේ කෘත්‍යය ඔබට නිතරම භාවනාවේ සැපම ඕනේ. ජයග්‍රහණයම ඕනේ. ඔබට කවදාකවත් සැප දුක දෙක බාර ගන්නකම් භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. පරාජය ජයග්‍රහණ දෙකම බාර ගන්න දවසට යනකම් තථාගත හිතක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැනටත් මේ කරත් අනිත් පැත්ත හරවන ගුණ අනිත් පැත්ත හරවන යන ගමනේදී ඔය පොඩ්ඩක් ටෝච් එක ගහලා බලලා ගුණා ඉස්සර කරපන්. දුර ගුණා කරත් අදිනවනේ. කරත්තේ වටිනා දේවල් තියෙනවා කියලා කරත්තේ ඉස්සර කරට හරියන්නේ නැහැ. ගුණාට රිවර්ස් එකට යන්න බෑ. ගුණා ඉස්සර කරගෙන යන් කියන මේ කතාව දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන අග්ගිවච්ඡ ගොත්තහරහා මේ තථාගතයන් වහන්සේ මරණයෙන් පස්සේ වෙයිද නොවේද කියලා අගිවච්ච ගොත් අහන ප්‍රශ්නෙමනේ අපිත් අහන්නේ. එතකොට කියනෝනේ මට තේරෙන්නේ නැහැ ඔබාංශේ මොකද්ද කියන්නේ කියලා. එතකොට බුදුන්සේ අගිවච්චෙන් අහන මේ සූත්‍රයට පණක් එනවා. වාග්යවන් එන උඹෙන් ප්‍රශ්නයක් අහනවා. උඹ දර ගොඩක් එකතු වෙලා ගින්නක් හදනවා. ඒ ගින්නපත් වෙලාපත් වෙලාපත් වෙලා දරි වල නිවිලා යනවා. දැන් මම අයින් මම අහනවා උඹෙන් ඒ ගින්දර කොහෙද ගියේ කියලා. උතුරටද? දකුණටද? වමටද? බටහිරටද මොකද්ද කියලා ඒකට යා කියන ගියතනක් දන්නේ නැහැ. ඒ කියන්නේ ගින්න ගියේ නැද්ද? නෑ ගියා. කොහෙද ගියේ? කියන්න දන්නේ නැහැ. ඉතින් ඒ වගේ තථාගතයන් වහන්සේ මෙතනදීම නිවුණා නම් උන්වහන්සේ මරණයෙන් මත්තේ වෙයි කියලා කියන්න පුළුවන්ද? මට නොවේයි කියලා කියන්න පුළුවන්ද? වෙයිත් නොවේයි දෙකම කියන්න පුළුවන්ද? වෙයිත් නොවේයි වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කියන්න පුළුවන්ද? මෙන්න මේ தත්ත්වය උඹට තේරුම් ගන්න බැරිකමයි මම මේ කතා කරන්නේ නිසා අපිට මතක තියාගන්න තියෙන්නේ අපි යම් වෙලාවක මේ දෙකකට බෙදිච්ච බව දැක ගන්න පුළුවන් වෙච්ච දවසේ දුක ඉපදුනායි කියලා හිතාගන්න. ද්වේතානුපස්සනා සූත්‍රය කියලා සර්වචන්සේ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. මේ ලෝකයා දෙපිලකට බෙදලා දෙකට බෙදලා වැඩ කරන ගතිය තියෙන තාක්කල් හොඳට කවදාකවත් උයාගත්ත බත කන්න වෙන්නේ නැහැ. හොඳට කවදාකවත් එලාගත්ත පැදුරක බුදියන්න හම්බෙන්නේ නැහැ. මුන්දර කවදාකවත් සැපනින්දක් ලබන්න හම්බ වෙන්නේ මේ දෙක බෙදෙන්න ඉස්සලා මේක තියෙන ඒකකේ තමයි තථාගත කියන්නේ දෙක බෙදුනට පස්සේ අපි කියනවා එක බ්‍රහ්ම දෙක දේව තුන රණ්ඩුව හතර තුන ගම හතර කෝලාහලයි ඒ නිසා මේ දෙකට බෙදෙනකොටම දැක ගන්නවා කියන එකට තමයි හිත අකමැති. විඥානේ කැමති නෑ Tamange මැජික් පේනවට. විඥානේ මැජික් කාර්යයක් වගේ. එයා මැජික් බලනවට ආසයි. හැබැයි මැජික් එක දැනගන්නවට කැමති නෑ. එච හැම වෙලාවෙම වේදිකා සැරසෙලි හදනවා පිටිපස්සෙන් ඉඳලා බලන්න දෙන්නේ නැහැ. බුදුරජාණන් අපිට හිමීට පාර පෙන්වනවා මැජික් පෙන්වනකොට පිටිපස්සෙන් ගිහලා බලපන්. එතකොට පේනවා මේ කරන දෘෂ්ටි මායා මේ කරන ඇස්බැඳුම් අපි මේ ඇස්බැඳුම් වලට සාදු කියකියා ටිකට් අරගෙන මැජික් බලනවාද? එහෙම නැත්නම් අපි විහිම්ම රැවටෙන ගතිය ආරම්භ වෙන්නේ මේ දෙකට බෙදීමෙන්. ලෝකේ ශාස්ත්‍රතයි අශාස්ත්‍රතයි අන්තයි අනන්තයි ශරීරේ ජීවේමයි ජීවේ විනයි ශරීරේ වේ මෙන්න මේ දෙකට බෙදීම නිසා අපි අතර ඇවිල්ලා තියෙන රණ්ඩු සරුවල් කෝලාහල බලන්න මේ ආගම් ಜಾතිවාද දිහා බලන්න බුද්ධ ආගමත් ಜಾතිවාදයට ආගම්වාදයට යොදා ගන්නවයි කියලා කියනකොට තේරෙනවා මේ මිනිස්සයෝ කොච්චරක් මේ බුදුහාමුදුරු කියන පණිවිඩයට කැමති නැද්ද කියලා බුදුහාම කියන පණිවිඩයට යෙදිලා සැදිලා පැහැදිලා කරන්න කැමති නැහැ. ඉතින් ඒක නිසා ඒ පණිවිඩයට යනකොට අපිට නම් සිංහලයට මේක කියලා දෙන්න සංස්කෘතික වශයෙන් ලේසියක් තියෙනවා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම. ඒ හරහා තමයි භාවනා පටන් ගන්න. අපි සාමාන්‍යයෙන් හිතන්නේ භාවනා කරුවට පස්සේ තමයි අෂ්ටෝක ධර්මයේ කම්පා නොවීම ඇති වෙන්නේ කියලා. නෑ කවදාරි අශ්ලෝක ධර්මයේ කම්පා නොවිච්ච හිතකින් භාවනා කරුවොත් විතරයි භාවනාව සිද්ධ වෙන්නේ. එතකන් අපි මේ පුරුදු කරන්නේ භාවනා කරලා ලැබෙන අත්දැකීම් හරහා එහෙම භාවනා කරලා ලැබීම වෙන අත්තරදි හරහා අපිට කවදා හරි භාවනාවට වාඩි වෙන පර්යංකේදී මුලදිම මේ නොසලෙඩ මනසක හැඩේ තථාගත මනසක හැඩේ තථා තථා තථාගතියක හැඩේ තේරුම් ගත්තේ නැත්නම් අපි තාමත් කරන්නේ ආර්ථික විද්‍යාවක් විතරයි. අපි තාමත් කරන්නේ දේශපාලනයක් විතරයි. අපි තාමත් කරන්නේ සමාජික වශයෙන් කැපිපෙන හදන එකක් විතරයි. නමුත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැම කෙනාම පටන් ගන්න එතනින්. කරලා කරලා කරලා කරලා දවසක භාවනාවේදී නැත්නම් කාලා කාලා කාලා රාත්තරල් ගන්න තීච්ච දවසේ තේරෙනවා මේ ජය ජය පරාජය සඳහා නෙවෙයි භාවනා භාවන සඳහා කරන්න. අන්න එහෙම කරන්න පුරුදු වෙන්න කොච්චර කල් යනද කියලා බලන්න. සක්මනක ඉඳගෙන Tamanට සක්මනේදී අනායාසයෙන් සක්මන සිදු වෙනකන් සක්මන් කරන්නේ සක්මවල කොච්චර පුරුදු කරන්න ඕනද කියලා. කොච්චරක් නිචපතයි සක්මනේම සක්මන් කරන්න වෙයිද? සක්මන අනායාසයෙන් වෙන්න. නමුත් අනායාසයෙන් කරන හැටි උගන්වන්න බෑනේ. උගන්වන්න කියන්නේ වම දකුණු වශයෙන් කරලා, ඔසවන යවන වශයෙන් කරලා කරලා කරලා කරලා කරලා ඒකට ඇඟට ඇබ්බැහි කරගන්න කියනවා. පුරුද්දට යනකම් යන්න කියනවා. ඉතින් ඒක හරිම අමාරුයි. අපි ගත කරන මේ වගකීම් සහිත මේ මේ මේ යුතුයකම් කාර්යභාර සහිත ජීවිතේ නමුත් ඒක කවදා හරි ඒ යුතුයකම් ඉෂ්ට කරන කට්ටියකින් අපිට මේ අවසරය ලැබෙන්නේ නැහැ බණ හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කැමති අපි මේකටත් වැඩිය ඉදලා කටයුතු කරනවා. ඒ නිසා ඒගොල්ලන්ට යුතුයකම් කරන Taman යම් නායකත්වයක් යම් විනිශ්චය ශක්තියක් යම් අධිකාරී ශක්තියක් තියෙනවනම් Taman ඉස්සලා නිරෝගී වෙලා Taman ඉස්සලා මේ නොසලෙන තත්ත්වයටපත් වෙලා අනිත් අයපත් කරනවා මිසක් ඒ පිස්සන්ට පිටහට්ටන්ගේ අතර දුන්නොත් සුක්කානම ඒගොල්ලෝ කපන්නේම අපායටම. බය නැතුව කිය တဲ့ හැකි ඒගොල්ලෝ යොමු කරවන්නේම අපායටම. ඒ ඒ තරහට නෙවෙයි නොදැනුවත්කමට බුදියාගත්තන වෙලාවේදී වඳුර අතර තියලා කඩුව රජ්ජුරෝ බුදිය ගත්තොත් <clears throat> රජ්ජුරෝ ගහන්නේ මං කාමේ වඳුර ගහන්නේ මැස්සට තමයි. මේ වදින්නේ රජ්ජුරෝන තමයි. මැස්ස එනවා. ඒ නිසා අපේ කඩුව දීලා තියෙන්නේ වඳුරෙකුට දැන්. ඉතින් ඇඟේ මැස්සෙක් වහපු ගමන් ඌ ගහනවා. ඌේ තරම දක්ෂයි. ඒ නිසා අභාවිත මනසක් දිසෝ දිසං යන්තං කෛරා වේදීවාපන වේදිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. වතුරෙක් හතුරෙකුට කරන්නා වූ තරමට වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරන්නා හතරන තමන් තමන් හානි කරගන්නවා. හිත මිච්ඡා පනිහිතේ තියෙන තාක්කල්. වැරදි දේ අල්ලගෙන ඉන්න තාක්කල්. ඒ නිසා ඒ බව දැනගන්න භාවනාවට පෙළඹෙන්නේ අපි මොන හිතෙන්ද කියලා බලන්න කොච්චර කල් භාවනා කරන්නේ. තුඟ දෙනෙක් කරන්නේ භාවනා නොකර නිකන් ඉන්නවා. මම නම් හැබැයි හොඳලට වඳිනවා ඒක හොඳයි. මේ වෙලාවට ටිකක් බීලා හොඳට නටලා කාලා ඉන්නවනේ ඒ අවුරුදු ගණන්. මේ අපි උන්ට ඒකත් නැහැ. මේකත් නැහැ. දෙලෝක හිර වෙලා දැන් ගෙදර ගෙදර කියන්න දෙයක්වත් නැහැ. මේ ධම්මජීවහමර කියලා දෙන දෙමලේ තේරෙන්නෙත් නැහැ. ඉතින් ඒක උඩ හිතනවා පව් කියලා හිතනවා සෝරි කියලා හිතනවා. ඒ මේයින් පිට ගමනක් නැහැ වෙන මේ මේ වගේ ගිහිල්ලා ගිහිල්ලා තේරුම් ගන්නවා මිස ක්‍රමයක් නැති නිසා ඒ ආධුනික කාලේ අපි මේ ගන්න ප්‍රයත්න වලට අර පොඩි ළමයා කෑම කන්න ඉගෙන ගන්නකම් අසුචි අත ගානේ මූත්‍රා අත ගානේ ගොම්මැටි පොළොවේ ඉඳගෙන ඒක හුරතලියට ගන්නවා මිස කරඬු කරන්න එපයි කියලා තියෙනවා. ඒ නිසා මේ කියන කාරණාව තේරුම් කරලා දෙනකම් බුදුසසුනේ අගිවච්ඡකුද්දකේ දොස් දකින්නේ නැහැ. ਸਰවචාන්සිය බලන්නේ මට බැරි නම් මේ මනසට මේ කාරණේ කියලා දෙන්න මගේ ਸਰවචංගමෙන් ඇති වැඩක් නැහැ. නිසා සරුවචනසේ කවදාකවත් ඒ මනුස්සයාගේ දෝෂයක් දකින්නේ නැහැ. ඒ මනුස්සයා ගහන ගහන දාන දාන බෝල වලට අල්ලලා අල්ලලා අල්ලලා මනුස්සත් එක්ක යාළු කරගන්නවා. යාළු කළ හිමීට සරුවචනසේ අන්තිමට පෙන්නනවා. "යේයි විඥානේහි තථාගතස්ස පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තං තථාගතස්ස පහිනා." උඹල කොච්චර જાතියක් කරලා හොය තථාගතයන් වහන්සේගේ විඥානය මෙහෙමයි කියලා බුදු හිත මෙහෙමයි කියලා පණවන්න හදනවනේ ඒකක්වත් මයි ළඟ නැහැ. මම ඒක ඔක්කොම ඉක්මවලා තියෙන්නේ. ඒක නිසා මට වාදයක් නැහැ. හැබැයි මම ළඟට ප්‍රශ්නයක් අහුවොත් මම මේක අතාරින්නෙත් නෑ මම සර්වඥතාවයෙන් උත්තර දෙනවා කියලා මේ දෙකට බෙදෙන එක තමයි විඥානයේ හැටි. ඕනම දෙයක අගමුල හොඳ නරක හරි වැරදි යුතු අයුතු කියලා බෙදාගත්තට පස්සේ ඒකේ එකට බැඳෙනවා කියන එක බෙදීමත් හා සමානම යන එක. නිසා බෙදෙන ගතිය විඥානයේ පහර ගතිය. විඥානයේ තියෙන බෙදුම් ආදි ගතිය. මූලධර්මවාදී වෙනවා. බෙදපු ගමන් Taman කැලක් අල්ලනවා. ඕනම විනිශ්චයකාරයේ වැඩේ එච්චරයි. ඒක එයා එක පැත්තකට දෙනවා. දීපු ගමන් අනිවාර්යයෙන් මේ Taman ජයග්‍රහණ දීව පැත්ත සාධාරණීකරණය කරනවා. ඒකට එයාට සිද්ධ වෙනවා අනි විනිශ්චය දීපු නැති පැත්ත අසාධාරණයි කියලා පෙන්නන. ඒ දඬුවම විඳින්න වෙනවා. එනිසා මේ අපන්නක ප්‍රතිපදාව කියලා කියන අවිරුද්ධ ප්‍රතිපදාව කිසි දෙයකට විරුද්ධ වෙන්න එපා. කාරණා කාරණා දිහා බලලා ඕව ළමයින්ගේ සෙල්ලමක් විතරයි. යලිබැත්තක් කියමක් විතරයි. අපිට පුළුවන් ද මෙවැනි දේවල් වලට කාලය යෙදවීම නිසා අපි කොච්චරක් සතිය පන්න ගන්නවද? ක්ෂණය පන්න ගන්නවද කියන එක කල්පනා කරගන්න. ඒක බුදුහාමුදුරන්ටත් අපි වෙනුවෙන් කරලා දෙන්න බෑ. මොන පිනක් කෙරුවත් මොන පොතක් ඉගෙන ගත්තත් මොන ශාස්ත්‍රිකවත් බෑ. ඒක ලේ පිට අල්ලන්න ඕනේ. අපි මේ අනුන්ගේ යුතුයකම් අනුන්ගේ සාධාරණ ඉෂ්ට කරන්නට නඩුකාරකම් කරනවට වඩා තමන්ගේ gedara තියෙන මර්ගාතේ එක සති අරමුණේවත් හිත පවත්වා ගන්න බැරි අය. අනිත් අතීතය ගැන විනිශ්චය කරනවා. අනාගතය ගැන විනිශ්චය කරනවා. අනුන් ගැන විනිශ්චය කරනවා. අතර ගැන විනිශ්චය කරනවා. ඒකම හිතේ ලෙඩක්. ඒ නිසා කවදා හෝ ඒ වගේ තියෙන ආධිනව බලනවට වැඩිය ලේසි වැඩේ තමයි දන්න පුළුවන් දහං ගැටයක් දාලා වර්තමානයේ හිත පවත්තන්න. ඉන්න ඉරියව්ව හිත පවත්තලා ඒක බුදුුණයි කියලා හිතාගන්න. ඒක නිවන කියලා හිතාගන්න. මට එතෙන් දෙන්න පුළුවන්. යන යන වාරේ මට ඒක නැවත ගෙනත් තියාගන්න ලැබෙනවා නම් ඒකයි මම කරන ප්‍රතිපදාව කියලා අපි මේ කරන වැඩපිළිවෙලදී දවසින් දවසට හෝ ඒ වර්තමාන චිත්තක්ෂණයට එළඹ වාසය කරන ගතිය වැඩෙනවා නම් එච්චරයි. ඒක ඉක්මන් කරන්න හදන්න යන්නත් එපා. වැඩිම සඳහා අවශ්‍ය අනුග්‍රහකරනද අන්න එහෙම කෙරීගෙන යනවනම් මුලදි පටන් ගන්නකොට තියෙන මේ මන්දගාමි වේගය සාධාරණව පිළිගන්නේ කියන. කලබල කරන්න එපා. පස්සේ තමයි මේක ගැම්ම ගන්නෙ. අපි ඔක්කොම පටන් ගන්නෙ අගිවච්ඡ පොත්තක තැනින් තමයි. අපි ඉවර කරන්න ඕනේ තථාගත කියන තැනින් ඒ නිසා බෙදුම් වාදයෙන් පටන් අරගෙන නැත්නම් තරඟේ දිපිලකර බෙදලා පටන් අරගෙන ජය පරාජය දෙකම පිළිගන්න හිතක් ඇති කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අග්ගිවච්ඡ ගෝත්‍ර සූත්‍රයේ නිමාව සටහන් කරනවා ආගෙන හිටපු සියලු දෙනාටම තෙරුවන් සරණයි